අවස්ථයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරු ආදාවක් නැත්නම් මට අවස්ථා දෙකක් විතර සම්බන්ධ වෙන්න බැරි වුණා නැවතත් අවස්ථා ලැබිලා තියෙනවා අපි අඟහරු ආදා මේ වෙලාව ගන්නේ නිවෙන නිවීම දේශනා සමාලෝචනයට ලක්කරනද නැත්නම් අපි ඒක නැවත සාකච්ඡා කරමින් අපි ඒකේ අර්ථය තේරුම් ගන්න උත්සාහ ගන්නවා ඒ කටයුත්තේ අපි මම සම්බන්ධ වෙච්ච පස්ස අන්තිම එකේ 13 වෙනි දේශනේ තමයි ගත්තේ 12 12 වෙනි දේශනය.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 ඒකේ කොටසකින් මතක් කරගෙන ඉස්සරහට යනවා. හොඳයි. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ එකතු වෙලා හැඳින්වීම. අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මුතියක් ඇති කර ගන්නවා. එක එක්කෙනා එක එක විදිහට කියන්න ගියොත් බැහැ අදහස් වමාරු කරගන්නවා. පඤ්ඤත්ති කියලා කියන්නේ ඒ විදිහට නමක් ආරෝඪ කිරීම. එක්කෝ අඬබෙර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මෙයට මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න ඒ විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති බොහෝ දුරට එකිනෙකට සමාන අදහසක් ගෙන දෙනවා. එයිනොත් අර සංඛා කියන එක ඊටාම ප්‍රාථමික ස්වરૂපයක් දරනවා. ගොනු කර දීම. මේ ගොනු කිරීම මේ එකතු කර එකතු කර කීම ඉලක්කම් වලට පමණක් නොවේ. භාෂාවටත් පොදු දෙයක් බව බොහෝ සූත්‍ර වලින් පෙනී යනවා. සංකම් ගච්ඡති කියන පාඨයෙන් සංඛං ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයට යෙයි කියන අදහසටයි. ගණන් ගනු ලැබේ කියන එකයි. හොඳ නිදර්ශනයක් අපිට සොයා ගන්නට පුළුවනි මහා හත්ති පදෝපම සූත්‍රයෙන්. සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කරන දේශනාවක තියෙනවා මෙන්න මෙහෙම. සේයථාපි ආවසෝ කට්ඨංච පටිච්ච වල්ලිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ ආගාරන්තේව සංඛං ගච්ඡති ඒවමේව කෝ ආවුසෝ අට්ඨින්ච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ රූපන්තේව සංඛං ගච්ඡති යම්සේ ඇවැත්නි ලීද වැල්ද තනකොළද මැටිද නිසා ඒවා උපකාර කරගෙන ඒවා පිහිට කරගෙන අවකාශයේ යම්කිසි කොටසක් අවරණු ලැබුවේ එයට ගෙය කියලා ව්‍යවහාර වේද අගාර කියලා කියන්නේ ගෙය. ගෙය කියලා නමක් වැටෙනවා අරව ටික එකතු කරලා එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට හැදුවාම. අන්නේ විදිහටම ඇටත් නහරත් සමත් මසුත් එකතු කරලා ඒ විදිහේ උපකරණ ටික එකතු කරලා එක විදිහයකට තැබුවාම ඕකට රූප කියලා කියනවා. ඉතින් මේන් අපට පෙනෙනවා අගාර කියලා කියන ගෙයත් ඒ වගේම රූපයත් පඤ්ඤත්තියක් හැටියටමයි සරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ දක්වලා තියෙන්නේ. සරයි මේකදී එතකොට මෙතන රූප කියන්නේ කය කියන එක. රූප කියලා කියන්නේ මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප නෙවෙයි. කාය රූපය කයක්, මනුෂ්‍ය කයක් කියන එකයි මේකෙදී තියෙන තැන රූප කියලා දානකොට පොඩ්ඩක් අදහස ඔද්දල් වෙනවා. නමුත් ඒ රූපේ දෙබිඩි වුණොත් ඒ ජී රූපේ අතප්පය කොර වෙලා යක්ෂ රූපයක් එළියට ආවොත් ඒකට මනුෂ්‍ය කයක් කියන්නේ ඒක විකෘති පිළිස මේ ප්‍රසූතියක් කියලා කියනවා. එතකොට මනුෂ්‍ය සංඛ්‍යාවට යන්නේ යක්ෂ සංඛ්‍යාවට වැටෙනවා. එයා මේ භූතයෙක් වගේ සංඛ්‍යාවට යනවා නැත්නම් විකෘති වෙනවා. ඉතින් මේ සංකම් කියන එක ගණන් ගන්නවා කියන එකයි. අපිට දැන් මෙතෙන් යකඩ බඩු ගෙනත් දුනොත් ඒක මාත සංඛ්‍යාවට යනවා. මට මං හරි ආසයි ඒකට. වෙන කෙනෙක් ආවත් යයි මේක මහා අර කරදරේ කොහේ කියන යකටත් මේ ශාංශ කෙනක් දානවා. මේක අයින් කරන්න ඕනේ කියන සංඛ්‍යාවට තමයි තව කෙනෙකුට යන්නේ අපි අතට. ඊට පස්සේ මල් ටිකක් ගෙනාවොත් මට ඒක එච්චර මට සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ. තව කෙනෙක් කියයි ඔය සංස ගොරකා සංස තේරෙන්නේ. අපි මේ මල් ටික මෙහෙම තියන්න ඕනේ එක එක දේවල් වලට අපි ගණන් ගැනීම කරනවා. ඒ ගණන් ගැනීම පුද්ගල වෙත වෙනස් වෙනවා. ඍතු අනු වෙනස් වෙනවා. ආහාර අනු වෙනස් වෙනවා. කර්මාණු වෙනස් වෙනවා. චිත්ත අනු වෙනස් වෙනවා. මේ ගණන් ගත්ත දේ තමයි අපේ ඉතිහාසය හදන්නේ. අපේ කතන්දර ගෙතිලි. කල්වටාරන් ඔක්කොම හදන්නේ අපි ගණන් ගත්ත දේ. ඒකමව ගණන් ගත්තේ නැහැ කියලා කියන්නේ. සංකම් කියලා කියන ඉලක්කමට කියනවා. ඉතින් අපි හැම වෙලාවෙම මේ ගැටුම තියෙන්නේ ආතතිය තියෙන්නේ ගණන් ගත්ත දේවල් එක විතරයි. ඔය ගණන් ගැනීම හෝ නැගීම දෙකට අපි ආගයන් ආඩම්බරයෙන් කියලා කියනවා. ඉතින් මේ සංඛම් වලින් තමයි සියලුම සංඥා හටගන්නේ සංඛා පංච සංඛා කියලා කියන්නේ. ලෝකේ ලක්ෂිකුත් එකක් අරමුණු තියදී අපි යම් කොටසක් මම වැදගත් කියලා අල්ලනවා. ඊට පස්සේ මම හිතනවා ඒක ඔක්කොටම වැදගත් කියලා. ඊට පස්සේ කියා පාණ්ඩද ඔයාලට තේරෙන්නේ නැද්ද අප්පා මේ මේ පිටිදර බලන්න මේකනේ වැදගත් වෙන මේක අයින් කරන්න ඕකේ. අනිත් මනුස්සය බලන්න වෙන පැත්තෙන් කියනවා මේ යකාට පිස්සු මේ යකා මේ කුණු කන්දලයක් අල්ලන වැදගත් කරන්න හදනවා. වැදගත් දෙය පැත්තක. ඒ නිසා මේ සංඛං ප්‍රාථමිකයි කියලා ඥානසෝන්ස පිළිගන්නවා. ඒ සංඛං වලට අපි කට්ටියක් එකතුලා කියා ගන්නවා අපි නිස්සාරණවනේ ඉන්නේ. අපි නිස්සාරණවනේ අපි මේ ඔක්කොමලා කියනවා අපි දුමුරු පාටන්නේ කිරුවට පස්සේ ඔක සාමාන්‍ය يعني එකතු එකතු වෙලා මේ ඒකට කියන්නේ මේ සමතයක් ගන්න. කට්ටියම කියනවා මේකේ ඉන්න සංඝයාරත් අපි කියලා දෙමු. එන කෙටේ කියලා අපි ඔක්කොම දුඹුරු අදිමු කියලා. ඒක ටික සාමාන්‍ය මේකේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නිස්සරණමණයට සාමාන්‍යයි. මේ ගමේ පන්සලේ හම්බ කෙනෙක් ආපු ගමන් පේනවා මෙයා නිස්සරණමණේ සංඝයා මම ඒ ගානට වැටලා නෑ. එයා කැමති නම් අර සංඛං ගච්ඡති කියන්නේ එයා තව ටිකක් දැන් මටත් දෙන්න දුඹුරු පාට සිවුරක් මම ඕගොල්ලන්ට එන්නා. ඒකට අපි බෑ. ගමේ ආඳු ගන්නෑ. නැත්නම් ගමේ ආඳු ගම මේ අක්ෂෝ මේ කැලේ ඉන්නවා කියලා පෙන්නන්නට දුබුරංගම මං අදින මං කහපාට අදිනවා. එතකොට එයා අපේ සංඛ්‍යාවට එන්නෙත් නෑ. අපේ සාමාන්‍ය තලයට වැටෙන්නෙත් නෑ. ඊට පස්සේ තමයි අපිට තේරෙනවා මේ මේ පිස පියාට වෙලා මේක වෙනස් කරනකොට අපි පඤ්ඤාත්තියක් පීටව ගන්නවා. කහපාට සිවුරන්දිරායට මේකේ විවස්ථා වෙනස් කරන්න දෙන්නේ නෑ. සංකං සාමාන්‍ය පඤ්ඤාති ඕනෙම ආයතනයක් දිනනකොට ওই ওই තුනට පිරිනනවා. බුද්ධ ධර්මත් පිරිනනවා. අනික සියලුම ආගම් පිළිලා තියෙන බව මැක්ස් වෙබර් පෙන්ලා දීලා තිනවා ආගමක් කල් යනකොට නිකන් උහුදු සංඛා සංඛ්‍යාවකට ඇවිල්ලා තියෙන පස්සේ සාමාන්‍ය වෙන එක ඒකේ පිරිවර ගොඩ වෙනවා. ගොඩ ඒගොල්ලෝ අනික් කට්ටියට නිකායක් හදාගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක අනික් කට්ටියට එන්න බැරි වෙන්නේ වැඩ කඩලු ගහන එනවනම් මේ මේම කරලා එන්න ඕනේ කියලා නීති පද්ධතිය කරන ඊට පස්සේ පඤ්ඤාක්ති වලට යනවා පඤ්ඤාක්ති කියන්නේම ඇණයක් සංයති කියන්නේ පිළිකාවක්. සංයති කියන්නේ අරුබුදයක්. ශිෂ්ටාචාර මනුස්සයාට මේ අරුබුද නැතුව ජීවත් වෙන්න බෑ. තනියම ජීවත් වෙන මනුස්සයට සංකම් එනවා සංකම් එනවා කවුරුවක්වත් යෝජනා ඉදිරි කරන්නේත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. බොහොම වැදගත් අදහස් වෙනවා. දවල්ට කාලා රැට කනකොට අදහසක් නැහැ මතකත් නැහැ කොහෙත් නැහැ. එකම වැද්දෙක්වත් ගලක ලියලා නැන්නේ මොනවාක්වත්. අපි කියන ඒගොල්ලෝ ශිෂ්ටාචාර නැහැ. ඒත් හම්බුණා ෆ්‍රාන්සිස් කොයිදෝ මඩ අත ගාලා ගිහිල්ලා ගල්ලෙනේ අත තියලා. එයාට පේනවා එතකොට ඒකෙන් මේ අනන්‍යතාවයක් තියෙනවා කියලා. කලේ නිර්ම හැටියට එයා සතෙක්ගේ ඔළුවක් දාලා කකුල් දෙකක් දාලා ඇඳලා තියෙනවා අවුරුදු 2000කට විතර පරණේවා. මොකද්ද මේකෙන් කියන්නේ කියලා දන්නේ නැහැ. ඕකෙන් තමයි අක්ෂර කලාව ඇවිල්ලා තියෙන්නේ. අකුරු වලට එනකොට මිනිස්සයි ගන්නව දෙයක් නැහැ. අකුරු වරද්දාගත්තට පස්සේ නන්න ලද්ද බේදී කියලා ඔන්න ගහගන්නවා. වචන වැරදි කියලා ගහ ගන්න. ඉතින් මොන කුණුහරුපද කණ්ඩේ නෙවුවා. ඉතින් කට්ටියක් කියන නැගේ වාර භාෂාව තමයි භාෂාව. ශිරත් සංග්‍රහ තමයි භාෂාව. ඒකේ තියෙන විදිහට නයන්නට පස්සේ රයන්නට පස්සේ නයන් එනවනම් මූර්තජ වෙන්න ඕනේ. නැත්තම් නැහැ. ඉතින් මේ ළඟදි කරලා තියෙන රිසර්ච් එකක් languages language corpuscle colossal corporal කියලා අවුරුදු 20ක් ඇතුළත ලංකාවේ පළවෙච්ච සෑම තොරතුරක් කොම්පියුටර්ගත කරලා මිනිස්සයා පාවිච්චි කරන්නේ මොන භාෂාවද කියලා හොයලා. මම යමි කියනවාද මම යන්නම් කියනවාද? අපි යමු කියනවාද අපි යන් කියලා කියනවා. ඉතින් මේකේ භාෂාව මොකද්ද නැත්නම් ව්‍යාකරණ කුල දෙය මොකද්ද? ඇත්තට මිනිස්සු පාවිච්චි කරන්නේ මොකද්ද කියලා භාෂා විශේෂණ කියන මේ ඇත්තට පාවිච්චි කරන එක තමයි වැඩි වැඩක් තියෙන්නේ. ඔය පන්සල් භාෂාවෙන් වැඩක් නැහැ. ඒකට සංකම් සමඤ්ඤ පැත්තකට දාලා ඒක. පඤ්ඤත්තියට ගන්නෑ. ඉතින් මේ දෙකෙන් කොයි එකද හරි කලාව කලාව සඳහාද කලාව මනුෂ්‍ය සඳහාද කියන ආගියුමන්ට් එක සදාකාලිකයි ලෝකෙ. ඉතින් මේ ඥානන්ද සාංශයේ මේ දොර ඇරලා පෙන්වන දේ විනිශ්චයකටපත් කරන්න බෑ. හැබැයි හොඳටම භාෂා විචාරදයට තියෙනවා භාෂා කියන්නේ අම්මු පිළිකාවක් කියලා. මිනිස්සුගේ මොලේ හතරස් කරන්න හදනවා. මේ සංකම් කියලා කිසිම හැඩයක් නැතුව මතුවෙන අදහස වචනයක් දාලා රූපයක් දාලා ශබ්දයක් දාලා ඒක ඒ නිසා ලස්සන කතාවක් කිව්වා මේ වින්සන් මහත්තයා මේ ඉංග්‍රීසි අකුරු ABCD ක්‍රමයට ලියන එකේ වරද්දලා ලියපු ගමන් වචනයක් හැදෙනවා කියලා. ඕඩර් එක වරද්දලා ගත්ත ගමන් වචනයක් හැදෙනවා. ඕඩර් එකට ලිව්වොත් ABCD කියලා ඒකට කියනවා මේ ඇල්ෆබෙට් කියලා. අකුරු දෙකක් වරද්දලා ලියුව ගමන් වචනයක් බවට පත් වෙනවා. දැන් මම බලනවා එක එක සත්තුන දීලා තියෙනනම් එක එක දේවල් බලනම අකුරු දෙක තුනක් එකතු කරපුවාම දැන් ලංකාවේ පොඩි උන්ට තියෙන නම් ටික බලන්නකෝ. ඉස්සර වගේ පුංචි බණ්ඩ කරුණත් බණ්ඩ එව්ව නෑ දැන්. ඒ යකාට ඒ කියන කාට කියවන්න තේරෙන්නේ නැහැ නම මොකද්ද කියලා. නම් හදනවා. ඉතින් ඒකේ මේ සංජීව කියලා නමක් දාලා තියෙනවා. සංජීව කියන්නේ අපායකට නමක්. ඉස්සර. නරකයකට නමක්. ඉතින් අපෙත් තියෙනවා සංජීව කියලා. සූ එක අපාය කියලා කියන්න බෑ. හැම වචනයකින්ම අලුත් වචන හදනවා. රාජසන් අවුරුදු මහත්තයා ඉන්නකම් ඕනේ කොට නමක් හදලා දෙන අලුත් නමක්. අර අයිනු අයිනු අයිනු අයිනු කියන ඕඩර් එක මාරු කරලා ලියපු ගමන් නමක් හැදේ. ඉතින් අපි හිතනවා අනිසෙන් නවපුතට විතරයි පුළුවන් කියලා. බෑ මේ මුක්කමකට කතා කරන්න කියන ඔක්කොම නම් තමයි. අන අන අන හින්දුනේ නී. අන හුන්කල කැම්ප් එකට ගියාම අපි ළඟ හිටියේ මුක්කම් මිනිස්සු තමයි උප මේ ගොරකදිනේ මිනිස්සේ. අර හුන්කල තද්ද වෙනවා පොඩ්ඩක් හරි මුක්කම් කිව්වහම. ඉතින් අපිට පුත්තලක් නෑ අපිට හුන්කල නෑ. අද හින්දු හිටුනේ. ඒ අයියෙන් කියන අයිල්ලලා ඒ ඔක්කොම ඇහෙනවා කියලා එයා හිතයි. හැබැයි විහිළු කරුවොත් ඉවරයි. ඉතින් භාෂා විචාරයේදී ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි මොකද කරන්නේ? වචන දෙකක් එකතු කරලා වචන අකුරු ටිකක් හදලා වචන කොයින් කරනවා. කිසිම විශ පිටරට විශ්වවිද්‍යාලේ කලුදෙන් දෙයක් උගන්වන්නේ අර කැලි මේ කැලි එකතු කරලා අලුත් වචන හදනවා. ඒකල ඒක මේ මානසික රෝගයක් වගේ පතුරුල දානවා ඔක්කොට මේ වචනේ දන්නවනම් විභාගයෙන් පාස්. කොයිනින් විතරමයි කියන්නේ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ කිසිම සයන්ටිෆික් රිසර්ච් එකක් නැහැ. සයන්ටිෆික් රිසර්ච් එතනින් ඉවරයි. ඊට පස්සේ දැන් තියෙන RMN කැලරි එකතු කරලා කොත්තු රොටි ගන්න එක තමයි. ඒක තමයි ලැන්ග්වේජ් ලැබොරටරි කියලා තියෙන එකක් රසායනාගාරේ. ඉතින් මම කියන්නේ ඒක ලැන්ග්වේජ් එක විතරක් නෙවෙයි ඒක හැම පැත්තෙම සිද්ධ වෙනවා. මිනිස්සු sannivedanaya කරනකොට සංකම් අවශ්‍යයි. මං ගණන් ගන්න දේ උඹ ගණන් ගන්න දේ වෙනස් නම් අපි දෙන්න හතුරෝ. මයි මයි දෙන්නම එක දේ ගණන් ගන්න ඕන අපි ක්ලබ් එකක් දාගත්තා. ලෝකේ ෆ්ලැට් කියලා අපි කියමු. එච්චරයි ප්‍රශ්නයක් නැහැ. කවුද ඉන්නේ රවුම් කෑම? ඉන්නේ කවුරු ආවත් උන් මේ පිට කිල්ල බලපුවා අපි බොලෝ ඉඳගෙන කතා කරා. ලෝකේ ෆ්ලැට්. අයියෝ ඒක දිහා බලනකොට මේ උගත්යයි සම්මත ලෝකේ තියෙන පිස්සු බලනකොට මේ ගමේ සිටිපිටිස් හොඳයි. සාමාන්‍ය පිස්සු වෙලා ඉන්නේ අක්ෂ හරිෂෝක්. ඌට සංකම් නැහැ මොනවා ගණන් ගත්තත් කෙන කෙනෙක් ඌව ගණන් ගන්න නැහැ නේද? ඒක විතරයි. ආයේ සාමාන්‍ය නැහැ මේ පඤ්ඤාති නැහැ. දැන් පිස්සෙක් පියාට්ටේ මොනවාරි රජ කෙනෙක් මොනවාරි කියපු ගමන් බුදු අම්මේ වහුවෙන්ද පත්‍රේ වැටලා ඒ කල්නි පාරමද කොයිද මේ නාටකමේ ඒ ඒකාධිපති නම තිබුණා ඒකාධිපතියගේ ඒ දෙන්නේ විප්ලව කරන ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකු විතර විප්ලව කරනවා. ඒකා මේ නඩුව අහනකොට ඒ විප්ලවීය නායකයා රජුරෝ ඉන්නේ බෙන්චකේ අස්සන වාක්‍යයක් කියනස් කියන නරියෝ තෝක කිව්වා වෙනුවට මං කිව්වා නම් හෙට බලපිය පත්‍රේ මුලින් වැඩන්නේ ඕක. තෝ මේක කියපු නිසා මරණයට නිය තීන්දු කරනවා. බෝ ඔය කියන්නේ ඉවලෙක් නේ ඔබ කිව්වට පත්‍රේ ගණන් ගන්න. ඔක මං එහෙම කිව්වා නම් රත්තරන් අකුරු ලියලා පත්‍රේ දාන්න. ඒ නිසා ඔය ලොක්කෝ කියන හැම වචනෙම සෙක්‍රටරි ලියපුවා විතරයි කියවන්නේ. එකකවත් නැහැ මේ ලොක්කන්න කියලා කල්පනා කරන්න වෙලාවක් නැහැ උන්න පුළුවන් නැහැ ඔක්කොම මේ කරගෙන ඉන්න අර පත්‍රෙට ලියුමක් තියෙනවා මේ කියන තමසේ ලියලාගෙන මාසම් කරන්න කියලා. ඉතින් ඒ ධනකවත් අහඳු කරගෙන ඉන්න වෙලාවේ අදිශ්‍යම අසරක් ගන්න උනා. බැලුවලු කතා කරලා බලන්න ඔෆිස් එක නැතුළු බලනකොට ප්‍රශ්නයකට ගිහිල්ලා. එයාගේ සෙක්‍රටරි ඉන්නවලු යනු කෙනෙක් මොකද්ද වෙන්න ඕනේ කියලාවලු. මේකට අස්සම් කර ගන්නවලු. මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද? නෑ මේ මාත්‍යා ගිහිල්ලා මේ රැස්වීමේ ප්‍රශ්නයක් නෑ ඉන්දියානු කියලා වාහනේ ගත්තලු යනකොට දායක මාත්‍යා මයිකේ කතා කරලා තත්තුකල කළ මේ රසංකරන කරා මයිකේ කතා කරන ගම මේ අසංකර දුන්නා. මේ සෙක්‍රටරිනේ කිව්වේ සෙක්‍රටරිට බයයි. ඊතර ගෑනිට වගේ. කක්ක කරගෙන ඉන්නකොට හරි ගන්න වැසිකිලි කියලා දෙන මේක අසංකරපන් කියලා ඉච්චා තමයි. ඒක තමයි සම්පඤ්ඤාති. අපි මෙව්වට තමයි ඔය රාජාසන කතා කියලා කියන්නේ මෙව්වට තමයි ක්‍රම්පත්තිරු කියලා කියන්නේ මෙව තමයි සෙල්ලිපි කියලා කියන්නේ අම්මෝ විකාර ඒකේකට ඔක්කත් ඒවා මේ නියම වැඩ වැඩකාරයගාව ඒව මොකක්වත් නැහැ තියෙනවා හැබැයි ඒ වැඩේ ඉදිරිපත් කරනකොට සම්පූර්ණ සංකම් සාමාන්‍ය සම්පඤ්ඤත්ති වලට ගිහිල්ලා ඉදිරිපත් කරනකොට සත්‍ය නෑ දාඩිය ගඳ නෑ පොළොවට සම්බන්ධයක් නෑ මේ කොයි දෝ ඉඳලා එන විකාරයක් තියෙනවා ඒක නිසා කියනවා තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, කොල්ලොර සංහඬ පැතිරෙනවා. සඳලුතුලාවෙන් බැසි කුමාරිකාවන් කලගෙඩි නැටුමකට සැලසෙනවා. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් කලගෙඩිය වතුර දුව කලමිටිය බලන්න යකෝ කලෙන් නටනවා. තිරේ ඇරෙනවා. මේ මම උදේ ඉඳලා හැන්ද වෙනකන් කලේ වතුර ඇදලා නා කියලා තියෙන්නේ. මේ කලින් නැටුමක් අපි දන්නේ මේ නටන බහින කට්ටිය කලයක් අතගාලවත් නැහැ. හැබැයි ඒගොල්ලන් තමයි ලෝක සාහිත්‍යයේ මේ කලකදී නැටුමට තෑගි දෙන්නේ. අර කලයට නාකෙච්ච කලමිදියාව බල්ල වල්නවා මේකත් ලෝකයක් ධර්මානිස් කියලා. ඒ හැම වීරවරයෙක්ම නැගිට ගමේ. එයා ඉහළම කෙළවරට ගිහිල්ලා ගම අමතක කරේ නැහැ. අතරමැද ඉන්න බයියෝ ණයට අරගෙන මේ පිටරට සංස්කෘතියක් මේ ගමට ඒක අඳුල්ලා දෙන්න හදනවා. Tamange අම්මට දාතකයි. ඒක තේන මූට පිස්සු කියලා. දැන් සංඛා සමඤ්ඤා පඤ්ඤාති. ඉතින් අපිට මේ ත්‍රිපිටකය කියලා අපි කියවන්නේ පඤ්ඤාතිය. කිසිසේත්ම බුද්ධ වාසිතේ නෙවෙයි. ඒක මේ 500ක් රහතන් වහන්සේලා බුදුරජාණන්සේ කිව්වයි කියලා සම්මත කරගත්ත සාමාන්‍යය තමයි සංගීති කියලා කියන්නේ. ඊට පස්සේ පණවනවා පණවන කොටස තේරවාදී කියනවා. පණවපදාචි විශිෂ්ට තව කොටස් තියෙනවා. ඒකට මහායානෙ කියලා ගොඩාක් සාහිත්‍ය තියෙනවා. කටකතා තියෙනවා. අපි කියන්නේ ඒවා ඔතෙන්ටික් නෑ ඒවා නියම එක නෙවෙයි නියම රාත්තල අපි ළඟ තියෙන කියලා. බලනකොට ඒක සංගායනාන හයකින් පණවන ලද්දා අපි මේ තියාගෙන ඉන්නේ. ඒකේ බලන්න කොච්චර පදගත අර්ථ වෙනස් වෙලා තියෙනවද මේ තල්පත්තුරියේ වයන්න ලියනකොට රේණුවක් ගැලවිලා ගියොත් එතන ඡායන්න වෙනවා. මෙම නමල හරවන තැන රේණුව කැඩිලා ගියොත් ඡායන්න වෙනවා. හයන්න ලියනකොට රේණුව කැඩලා ගියොත් භයන්න වෙනවා. ඉතින් ඒ හයන් නැහැ බයෙන් නැහැ දෙක සමානයි කියලා වසුකායින මහාචාර්යවරු කියලා දෙනවා. අර තල්පත්තිතු රේණු ගැලවිච්ච කතාව කාටවත් මතක නැහැ. වයන් නැහැ චයන් නැහැ සමාන කරලා තියෙනවා. ඒවුවා තියෙනවා ඒ පදගත මේ ත්‍රිපිටකයේ පොතේ පිටිපස්සේ විවිධ වචන කියලා. බුරුම් භාෂාවෙන් තල්පත්තිතු වෙනකොට පතුරු ගැහින්න වෙන තාලයකට ඒක කියනකොට වෙන වචනයකට විකෘති වෙනවා. සිංහලේ එකක්, තායි එකක්. ඉතින් මේක මේ කාලානුරූප වෙනදී අපි සම්මත කරගන්නවා දෙකම පාවිච්චි කරමු කියලා. භයන්නත් ගන්න හයන්නත් හයානකයිද භයානකයිද දන්නේ. එහෙම නැත්නම් තියෙනවා මේ පාලි වචන හුඟක් පාටිඔක්සේ කියනට වරද්දලා කියනවා. කට උරු වෙලා තියෙන ක්‍රමයට නෙමෙයි තියෙන වචන වෙන එකක්. ඉතින් අන්නේ වගේ පඤ්ඤාත්තියට ආවට පස්සේ සභා ගෞරවය තමයි තියෙන්නේ. පඤ්ඤාත්තිය හෝ සාමාන්‍ය හෝ වැඩක් නැහැ උදේකලා වෙච්ච කෙනා. අර සංකම් විතරයි තියෙන්නේ. එයාට ඉන්න සංකම් කවුරුත් ගණන් ගන්නෑ හීනයක් විතරයි. ප්‍රපංචයක් විතරයි. මනෝ විකාරයක් විතරයි. ඉතින් එයා ඒක අමතක කරනවා. ඒක සමාන්‍ය වුණොත් පඤ්ඤාති වලට ගියොත් පොත්පත් වලට ගිහිල්ලා සභාවට ගිහිල්ලා ගම්සී යුද්ධයේ කියප එක දැන් කියනවා කියන්නේ මොකද මේ වෙලා තියෙන්නේ ඉස්සලා කිව්ව වෙන අදහසක් කියලා අපි එකිනෙකා වාද කරගන්නවා. සංකම් මට්ටමේ වාද නැහැ. ඒව එනවා ඒව යනවා. සාමාන්‍ය පඤ්ඤාති වෙනකොට අපි වචනයක් කතා කරන්න බෑ. කරපු ගමන් කියනවා ඔය කීප එක නෙවෙයි ඔය ගැන දැන් අමරාවික්කේප වාදයට පැටනවා දැන් ආන්දා වගේ මේ එකිනෙ එකිනෙක කියපු වචනේ අල්ලගෙන ස්ථාවර කරන්න හදනවා. ඒ ස්ථාවර කිරීම තමයි සාහිත්‍ය කියන්නේ. සම්මු සාහිත්‍ය 100%ක්ම බොරු. සාහිත්‍ය කියන්නේ 100%ක්ම ආල මට්ටමක් විතරයි. ඉතින් ඒ සාමාන්‍ය හිතට පැනනගෙන මේ විතක්කයක් ਵਿਚාරයක් මේ විදිහට සාහිත්‍යයක් කරගන්නේ මිනිස්සු ඒ කටියට කරන ගෞරවයට ඉතින් ඒ පැටලවිලි අපි අද ඉන්නේ. නිසා උගතුන්ට හරිය අමාරු නිවන් දකින්න. මොකද අර කොලේ තියෙන එක හිතට ගන්නවා. ඒක අනුගමනය කරන්න හදන තමන්ගේ අත්දැකීම් පැත්තකට දාන්න. තමන්ගේ ඍජු අත්දැකීම් පැත්තකට දාලා අර වැදගතා කිව්වා මේ වැදගතා කිව්වයි කියලා රිසර්ච් පේපර් අපිට පස්සේ බලන්න પરම්පරා කීයක නල්ලියලා තියෙනවද කියලා. හරි මෙන් ගත්තේ මොකද අපි එහෙම රිසර්ච් පේපර් කියන දේවල් අපි ගණන් ගන්නෑ. සර්වඥාන්සේ කිව්ව කිසිම දෙයක් නැත්නම් සර්වඥ කිසිම දෙයක් ලියලා නැහැ. මේ සර්වඥාන්සික මේක ආවට පස්සෙමයි හැම ආගමකම පොත් කරුණු පොත්ගත වෙන්න පටන් ගන්නවා. ලේඛනාරූඪ වෙන්න පටන් ගත්තේ සර්වඥාන්සික පිරිනුවම් පෑමේ අවුරුදු 600කට පස්සේ. ඉතිසල තිබුණ Hinduවත් ලේඛනාරූඪ වෙලා නැහැ. ලේඛනාරූඪ වෙනකොට ඒගොල්ලෝ ගියේ සර්වඥාන්සිකේ ව්‍යාකරණේ සර්වඥාන්සිකේ ඉදිරිපත් කිරීමෙන් ඒ නිසා ඒ හැම Hindu පොත්වලම දැන් විපස්සනාව තියෙනවා. ඊට පස්සේ තමයි බයිබලේ ප්‍රථම කුරානේ ඊට පස්සේ තමයි ශීක් ආගම ඔය බෝරාකාරයෝ ඔක්කොමලා ඇවිල්ලා තියෙන අර සර්වඥාන්සේ දීපු ව්‍යාකරණයට ඒ නිසා මේ හැම එකෙම ওই ගැඹුරු ධර්ම තියෙනවා. ඒ මොකද හේතුව ගැඹුරු ධර්ම අද අපි වන්නේ ලේඛනගත උගන්වීම් වල විතරයි ඒව සම්පූර්ණ පිරිහිලා තියෙනවා කියන්නේ තන්නේ ක්‍රම ජංක් ෆුඩ් කියලා කියන අරම කෑලි කුතු කරලා හදන ආහාර, පිළික හැදෙන ආහාර, hot dogs ඉතින් යාම කොත්තු රොටි එකතු කරලා ගහපු කුත්තුවක් ඔතන තියෙනවා. ඉතින් ඒක විසඳන්න හදනවා ඥානාරාම ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඇත්තටම මම හිතන්නේ මේ දර්ශන විද්‍යාවේදී දැයින දුරට කතා කරලා තියෙනවා වින්ස්කන්ටයින් කියන මිනිසයා මේ හොඳ දාර්ශනිකයෙක් යාට කතා කරන්න බෑ. මොකද ඒ තරම් මිනිස්සු වචන විරුද්ධ වැරදි විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒ මිනිසාර කේන්ති යනවා යක්ෂයා වගේ. එයාගේ එකෙන් තමයි චොම්ස්කි දැන් ඉන්න ඇමරිකන් කෙනෙකුත් ඉන්නවා. ඒත් හරියට භාෂා ව්‍යාකරණය. ගර්ජොෆ් කියලා මිනිස්සෙක් හිටියා රුසියාවේ. එයාගේ දේශනයක් අහලා කවුරු හරි කිව්වොත් ඔබතුමා මේක මෙහෙම කිව්ව නේද කියලා එහෙම කියන එහෙම කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියලා කියන්න කවදාකවත් මං කියන දේ ඔයගලන්ට ඇහෙන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. මම කිව්වා කියලා කියන්න දෙන්න එපා. මට ඇහුණා කියලා කියන්න. කතා කරන්න එපා. ඔයාලට කවදාකවත් මං කියන දේ ඇහින්නෙත් නෑ. මං කියන දේ පිළිගන්න කැමතිත් නෑ. ඔය කතා කරන්නේ ද්වේෂයෙන්. ගණිතනයක් වෙන්නේ නෑ. කර්ණේ කරුණාකර ප්‍රශ්නේ නැවත වර්ණගන්න. මට ඇහුනේ මේමයි කියලා මම ඒකට එකඟ වෙන්නවා. ඒ තරම්ම අපිට ඇහෙන්නේ අපේ සංකම් වලට විතක්ක කවුරුත් කියන පඤ්ඤාත්ති පිළිගන්න අපි කැමති නැහැ. ඉතින් ඒ නිසා අපි දේශනයක් අහුම්කම් දෙනකොට ඒක 101යි 2යි අපිට ඇහෙන්නේ අපිට කැමති ටික. අපි අගමැති දේවල් අපිට තේරෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඒකට කියන්නේ වරණාව ශෝෂණය කියලා. නිසා සංකම් වල ඉඳලා සාමාන්‍ය වෙලා පඤ්ඤාත්ති වලට යනකොට ඒක ස්ථාවර වෙලා, යෝජනා ස්ථිර වෙලා සභාගත වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මිනිත් වලට යනවා කියලා. සභා වාර්තාවට යනවා. ඉතින් අර සංකම් වල තමයි ගැටේ තියෙන්නේ. අපි විසඳන්න හදන්නේ පඤ්ඤාත්ති වල. පඤ්ඤාත්ති වලට වැඩි කුණු වෙලා පිළිකා හැදිලා ඉවරයි. ඒක නිසා ඒ සංකා සමඤ්ඤා සාමත් පඤ්ඤාත්ති කියන විදිහට අපේ තියෙන මේ හුදු අදහසක් concept එකක් reality එකක් වෙන හැටි යථාර්ථයක් බාටපත් වෙන හැටි පිළිබඳව ලෝකේ හිටපු හොඳම කෙනා තමයි concept and reality පොත ලියපු ඥානানন্দ ස්වාමීන් වහන්සේ. අපිට එන යම් යම් අදහස් අපි ක්‍රියාත්මක කරනවා. ඇත්තම ක්‍රියාත්මක වෙනට වෙන දෙයක් ක්‍රියාත්මක වෙන්නේ මේ අදහසකුයි ක්‍රියාත්මක නැත්තම් මනෝබුබ්බංගම ධර්මයක් කියලා ලෝකෙ පිළිගන්න කැමති නැහැ. අපි තන්නේ මේ ක්‍රියාත්මක වෙනකොට ඒක ද්‍රව්‍ය වලටපත් කරලා කියලා. ද්‍රව්‍ය වලටපත් වෙන්නේ මේ මනසින් ආපු හුදු අදහසක් බව. එහෙම නැත්නම් මනෝපුබ්බංගම දෙයක් බව, concept එකක් බව හේතු කරලා දෙන්න ගියාම භෞතික විද්‍යාඥයා කැමති නැහැ. ආගමත් ඒක විකෘති කරලා කියන්නේ අපිට ආපු දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ අදහසක් කියනවා. අපි දන්නේ නැති කාගේද එකක් කියලා. ඥානං සංසේ මොකක්වත් නැතුව වර්තමාන මොහොතේ කියන උඹට එන හිත හිත ගිය තැන ආදරජ මාලිගාව සෑදී මේ කන් සංඛා සංඛං තමයි අන්තිමට පඤ්ඤාත්තියක් වාටපත් වෙන්නේ පඤ්ඤාත්ති මට්ටමේ තමයි අපි sannivedanaya කරන්නේ සංකම් මට්ටමේ sannivedanaya කරන්න බෑ රූපං කියලා අවිල තියෙන මෙතෙන් දෙනකොට කාය රූපය ඒ කියන්නේ අපි ගියක් හදන්න කෑලි කෑලි එකතු කරලා ගේ ගේ කියලා අපි ගත්තට ওই බිත්ති ජනෙල් කාමරේ කියලා ගන්න ඇතුලේ තියෙන ඉඩපාසුවට විතරයි. හදන බිත්ති ගන්නවත් ෆෑන් ගන්නවත් නෙවෙයි. නැද තියෙන ඉඩටයි වාතාශ්‍රය කොටු කරනවා එක විදියකට කොටු කරුවට පස්සේ වාතයට ඇතුලේ තියෙන හිස්තැනට කාමරේ කියන. ඒ වගේ මිනිස්යාගේ ශරීරයේ ක්‍රියා කරන හැමතැනම හිස් තියෙනවා. කට කියන්නේ හිස්තැනක්. වර්ධිවස්තු තියෙන හිස්තැනක්. ඒ හිස්තැනේ තමයි ක්‍රියාශක්තිය තියෙන්නේ. ඉතින් ඒ ටිකයි පණ තියෙන අපි හිතන්නේ නෙමෙයි මේ V shape body එක රූපලාවන්‍ය හැමේ තමයි පණ තියෙන කියලා නෑ. මේකේ තියෙන අවකාශ ධාතුවේ තමයි ක්‍රියාවලිය. යන්නේ ආහාර මාර්ගය කියන්නේ තනිකර අවකාශ ධාතුවක්. පෙනාලු කියන්නේ තනිකර අවකාශ ධාතුවක්. කට කියන්නේ තනිකර අවකාශ ධාතුවක්. ඇස්වල තියෙන තනිකර හිස්තනක්. අන්නේ හිස්තන තමයි වැඩි යන්නේ. ඉතින් ඒකට රූප කියලා කියනවා. මේ කියනවා රූප නෙමෙයි මේකට කියන්නේ මේ කය කියලා. කය කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ කන්ද. ඒ කන්ද ඇතුලේ තියෙන හිස්තනේ තමයි අපිට කායික වාචික මානසික ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ ඒක හරියට ගියක් වගේ. අරකට ගේ කියන සංඛ්‍යාවට යනවා. මේක ස්ත්‍රියාවක් පුරුෂයෙක් මම කියන සංඛ්‍යාවට යනවා. එනේ සංඛ්‍යාවට යන්නේ විකෘති දරුවක් කියප දුනොත් දරුවෙක් කියන්නේ අපි. එක්ක උ මරලා දානවා. නැත්නම් බඩේදීම ගබ්ස කරනවා. ඒකේ හැඩයක් තියෙනවා. ඒ සායක සාමාන්‍යයකට සාමාන්‍ය මිනිසෙක් වුණොත් විතරයි අමතලා බාර ගන්න. නැත්නම් ඒක බෝධිරිමයි කියලා කියනවා. ඒකට යක්ක පැටි කිපුදුනයි කියලා කියනවා. নানা ආකාර දේවල් කරනවා. ඊට පස්සේ පඤ්ඤාත්තියට ගියාට පස්සේ ඒකෙනොත් මානසික රෝග නැති, කායික රෝග නැති මනුස්සය විතර මනුස්සයෝ කියන්නේ අනිත්‍යෝ මේ මේ උපන්නාට මේලෝ වෙන විකාර තමයි. මේ සංඛා සමඤ්ඤා සම්මය පඤ්ඤාත්ති වලට යනකොට අමුතු ෆිල්ටරින් සිස්ටම් එකක් යන්නේ. ඉතින් ඒක භාෂාවේ තමයි අල්ලන් ඩලීෂාවේ භාෂාව විතරක් නෙමෙයි ඒක වෙන්නේ ක්‍රියාවෙත් කියනවා හිතවිලි වලක් කියනවා. අන්න එතකොට පඤ්ඤත්ය අර්ථයෙන් මේ සංඛා කියන එක එතන යෙදিলা තියෙනවා. අගාරන්තේව සංඛං ගච්ඡති. අපි තවත් නිදර්ශනයක් ගනිමු. බුදුපියාණන් වහන්සේගේම වචන වලින් මේ නිදර්ශනේ ඉතාමත්ම වැදගත් වෙනවා භාෂාව ව්‍යාකරණය තර්කය පිළිබඳව. මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන් පපංච ශබ්දයට හුඟක්ම කිට්ටුයි. පපංච පදය තේරුම් කර ගැනීමට ඉතාමත්ම උපකාර දෙයක්. දීඝනිකායේ පොට්ටපාත සූත්‍රයේ ඒක එන්නේ. එතනදී බුදු වහන්සේ චිත්තහත්ති සාරිපුත්ත නැමැති පරිබ්‍රාජකයා අමතලයි මේ ප්‍රකාශ කරන්නේ. සේයථා පිච්චිත්ත ගාවා කීරම් කීරම්හා දදි තදිම්හා නවනීතං නවනීතම්හා සප්පි සප්පිම්හා සප්පි මණ්ඩෝ යස්මින් සමයේ කීරං හෝති නේව තස්මින් සමයේ දදීති සංඛං ගච්ඡති න නවනී තන්ති සංඛං ගච්ඡති න සප්පීති සංඛං ගච්ඡති න සප්පි මණ්ඩෝති සංඛං ගච්ඡති. කීරත් වේව තස්මින් සමයේ සංඛං ගච්ඡති. අපි මේ සූත්‍රය කොටස් තුනකට බෙදලායි තේරුම් කරන්න බලන්නේ. පළමුවෙන්ම දෙන්නේ මේ උපමාවයි. බුදු වහන්සේ පළමුවෙන්ම ඉදිරිපත් කරනවා උපමාව. චිත්ත කියලා කියන්නේ සිත නොවේයි අර පුද්ගලයාගේ නමයි. චිත්ත යම් යම්සේ එළදෙනගෙන් කිරිත්, කිරෙන් දී කිරිත්, දී කිරෙන් වෙඬරුත්, වෙඬරුවෙන් ගිතෙලුත් ගිතෙලින් ගිතෙල් මණ්ඩයත් ලැබෙයිද යම් අවස්ථාවක කිරි හැටියට තියෙනවද ඒ අවස්ථාවට දී කිරි කියලා කියන්නේ නැහැ වෙඬරු කියලා කියන්නේ නැහැ ගිතෙල් කියලා කියන්නේ නැහැ ගිතෙල් මණ්ඩය කියලා කියන්නේ නැහැ කීරත් වේව තස්මින් සමයේ සංඛං ගච්ඡති ඒ ගණන් අනු ලබන්නේ ඒට දෙන ව්‍යවහාරය කිරි කියලාමයි ඒ වගේම ඒ උපමාව දිගටම යනවා ඊළඟට දී කිරි ගැන කියනවා යම්කිසි ආස්ථාවක දීකිරි හැටියට තියෙනවා නම් ඊට වෙනරු කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා කියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩය කියලා කියන්නේ නැහැ. ඊට කියන්නේ දීකිරි කියලා. ඔන්න ඒ විදිහට ඒක සංඛා ඔන්න ඒ විදිහට ඒක සංඛා. ඔන්න එතකොට උපමාවයි අපි දුන්නේ ඉස්සෙල්ලා. ඒ උපමාවෙමත් පේනවා එක්තරා ගැඹුරක්. මෙතන මේ කියන්නේ අපි කවුරුත් දන්න කිරි දීකිරි ගැන තමයි. නමුත් යම්කිසි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්නේ. බුදු පියාණන් වහන්සේ ඊළඟට ඔන්න උපමේය එනවා. ඒව මේව කෝ චිත්ත යස්මින් සමයේ ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝති මේව තස්මින් සමයේ මනෝමයෝ අත්ත අත්තපටිලාභෝ හෝත් අත්තපටිලාභෝති සංඛං ගච්ඡති. න අරූපෝ අත්තපටිලාභෝති සංඛං ගච්ඡති. ඕලාරිකෝ අත්තපටිලාභෝ වේව තස්මින් සමයේ සංඛං ගච්ඡති. එසේම චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිභාවය වේද මේ කියන්නේ ඕලාරික කියලා කියන්නේ සලු ගොරෝසු කියන අදහසයි. මෙතන මේ කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. එහෙම නැත්නම් කාම භව, රූප භව, අරූප භව වශයෙන් දක්වන අවස්ථා පිළිබඳවයි. මුල් එක නම් මේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරය පිළිබඳව පංචකාම සම්පත්තියෙන් යුතු රළු අවස්ථාවයි. කබලින්කාර ආහාර බක්කෝ ආදී වශයෙන් දක්වනවා රළු ආහාර වලින් යැපෙන්නා වූ ආත්ම ප්‍රතිලාභය. මේ ආත්ම తত্ত্বය ආත්මය කියලාම නොවේයි මෙතන ප්‍රකාශ කරන්නේ. ආත්ම ප්‍රතිලාභයක් එක්තරා తত্ত্বයක් කියන එකයි. මේ අවස්ථාවක කෙනෙක් අර කාම භව తත්වයේ සිටිනවා නම් ඒ ආත්ම ප්‍රතිලාභය ඒ පුද්ගලයාට තියෙනවා නම් ඒ අවස්ථාවේ ඊට ව්‍යවහාර කරන්නේ නැහැ මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් හැංගිලා තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම අරූප ආත්ම භාවයක් ඔහු තුළ හැංගිලා තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ ඒතනත්තාට තියෙන්නේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් කියලයි. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ගැන. ඒ අර රූප ධාන தත්ත්වය ලබා ගැනීම. මේ ඒ කාලේ හිටිය ආත්මවාදයේ ගිලගත්ත තවුසන්ට උන පටලැවිල්ලක්. එකිනෙකෙක් එකිනෙකක් ඇතුලේ තියෙන කොපු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කළේ ಭಾರತೀಯ දාර්ශනිකයින්. පංචකෝෂ මතය කියලා එකක් තියෙනවා තෛත්‍තරීය උපනිෂද් ග්‍රන්ථයේ. ඒකේ මුල් අවස්ථාවක් බුදු වහන්සේ මෙතන දක්වන්නේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය, මනෝමය ආත්ම ප්‍රතිලාභය, අරූප ආත්ම ප්‍රතිලාභය කියලා ධානලාභී පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. මුල්ම එක සාමාන්‍ය කාම ලෝකයේ භව తත්වය. ඊළඟට රූප, ඊළඟට අරූප. මේවා උපනිෂද් දර්ශනයේ දක්වන් දැක්වෙන්නේ අන්නමය, ප්‍රාණමය, සංඥාමය, විඥානමය, ආනන්දමය කියලා. කොපු පහකින් යුක්ත ආත්මයක් හැටියට. මෙතන තියෙන්නේ එයින් තුනයි. පළවෙනි එක ආහාරයෙන් යැපෙන අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මනෝමය ආත්මය. මේක සංඥාමය හැටියට උපනිෂද් වල දක්වනවා. ඊළඟට අරූප ආත්ම ප්‍රතිලාභය. මේක තේරුම් ගන්න තියෙන්නේ කිරි උපමාව මතක තියාගෙනයි. යම් කෙනෙක් ධ්‍යාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැතිනම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලබා ගත්තා කියලා. රූප ධානය ලබා ගත්තා කියලා. ඒ පුද්ගලයා හිතන්න නරකයි මගේ ආත්මයේ අරූප තත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒ වගේම කලින් තිබුණ ඕලාරික තත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒවා එක් එක් අවස්ථා පමණයි. අර කිරි, බී කිරි වගේ. අන්න ඒකයි බුදු වහන්සේ මෙතෙන්දී අර පරිබ්‍රාජකයට දක්වන්නේ. එහෙම කියලා ඔන්න ඊළඟට අපි තුන්වෙනි අපිට තුන්වෙනි කොටස හැටියට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක ඉතාමත්ම වැදගත්. පොඩ්ඩක් <clears throat> මෙතෙන්දි පොඩ්ඩක් අපි ගත්ත මේක ඇත්තටම රැස් වෙලාවට හොඳයි මිසක වෙන වෙලාවක කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ භාවනා කරන්නේ නැති හිත ඒකාග්‍ර වෙච්ච නැති එකනා හිත තියෙන තනිකරම නීවරණ වල. කෑම බීම ගැන විතරයි හොයන්නේ. ඒකට කියනවා ඕලාරික අත්පත්ලාවේ කියලා ගෑණි මිනිහා දිග පළල උස මහත ඔක්කොම තියෙනවා. ඒ අනුව තමයි අපි ಜಾති ආගම් බේද හොදන්නේ හොයන්නේ. නමුත් මේ මිනිස්සයා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා බණක් කියන එකක් කියලා තියෙනවා. මේක මේ නන්නත්තර අරමුණු වෙනට ඒ කර්මමුක තියාගෙන ඉන්න පුළුවන් කියලා යම් වෙලාවක ඒ කර්මමුට දැම්මනම් එයා යන වෙන ආත්ම භාවයකට ඒකට කියනවා මනෝමය අත්පටිලාභය කියලා. මනසෙන් ඒ කර්මමුණකේ නිතවට නීවරණ නැහැ. රණ්ඩු සරුවල් නැහැ. ඕලාරික අත්පටිලාභේ නැහැ. මේකත් අරමුණක් අල්ලගෙන යන්නේ. දැන් මේ අරමුණ ගෙවෙනකම් තව ආවේ නැහැ එතෙන් දෙනවා තව චුට්ටකේ. ගෙවුනට ගියාට පස්සේ පේනවා යාට අයිතත්ටි සියුම් වත්තපටලා වේට යනවා. එතකොට කාම ලෝකෙත් නෙවෙයි අරමුණ තියෙන රූප ලෝකෙත් නෙවෙයි අරූප ලෝකෙට ගියාම පේනවා. මේ වැස්සට රැවුවට පෑවුවට මොකුත් නැහැ. තිබ්බ කට්ට ඇතුලට ගියා වගේ තමන්න තමන්ගේ ඒ සංඥාමය අත්තපටලාවේ අරූපී අත්තපටලාවේ ඉන්න පුළුවන්. ඉතින් මේක අර කෝෂ පහක් ඇතුලේ තියෙනා වගේ තුනක් අරගෙන හදපු මොඩල් එකක්. පොට්ටපාය සූත්‍රයේ තියෙනවා. ඉතින් මේ පොට්ටපාය සූත්‍රයේදී අර ගාවම්මා කීරං කීරම්මා දදී දදිම්මා සප්පි සප්පිම්මා සප්පිමිය මණ්ඩ කිය වගේ අර කිරි ඇතුලේ දී කිරි හැදෙන්න පුළුවන් ගතිය තියෙනවා. හැබැයි කිරි තියෙන තාක්කල් එක දී කිරි කියලා කියන්නේ නැහැ. ඒ වගේ මේ සෑම මිනිසෙක් තුළම අරූප රූප ධානයකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට මේ ශිල්පීය ඒ කියන හික්මීම ශික්ෂාව ගත්තොත් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එයා ඒක කෙරුවේ නැත්නම් එයා තිරසනෙක් විදිහට මැරලා යනවා. එහෙම නැත්නම් ඕලාරික අත්පත් ලැබෙයි මැරලා. ඒකත් ප්‍රතිලාභයක්. ඒකත් මනුස්සකම. කන් නරක දෙයක් නෙවෙයි. නමුත් මිනිස්සුන් අතර විතරයි අරියට ධානා භාවනා නැත්නම් මේ සාමාන්‍ය එහෙම නැත්නම් සමතේ කරන කෙනාට විතරක් මේ මනෝමය අත්පැටලාවකට යනවා. එයා ඒකට ගිහිල්ලා මම දැන් හිතේ අතන මෙතන කියලා කල්පනා කරපු ගමන් ධානය කඩලා යනවා. මනෝමයකට සමවැදිලා ඉන්න ඕන. ඒකට කියනවා අර්පණ සමාධිය කියලා. ඒ ගතිය හැම කෙනෙක් ගාම තියෙනවයි කියන එකට ඥාන සංසය ටිකක් විරුද්ධ වෙලා තියෙනවා. ඔය ඉපදිච්ච ඕන කෙනෙකුට මේ පොටෙන්ෂල් එක තියෙනවා. පොසිබිලිටි එක තියෙනවා. හැබැයි නිකන් හම්බ වෙන ශික්ෂාවක් තියෙනවා. ශික්ෂාව කරපටියට ඔක්කොටම හම්බෙන්නේ නැහැ. නමුත් මෙලොව වශයෙන් සාක්ෂාත් සාධනය කරලා පෙන්වන්න පුළුවන් සමගිය ප්‍රමාණයකට ඒකට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ට මේ ලෝකේ තියෙන සාමාන්‍යව රණ්ඩු සරුවල් පෙන්කරච්චල් මොකුත් නැහැ. ඉතින් මේකට යන්න පුළුවන් කුඩු ගහලා. මේකට යන්න පුළුවන් අරක්ක බීලා. කාමසේවණේ උපරිම අංශයේදී මේ වගේ තැනකට හිත යනවා. දූර්ත කියලා කියන්නේ මෙව්වට. ඉතින් ඒව කරනකොට හැබැයි එකට ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය වල මනසන් නැහිනවා. ධානයකට ගියාම කිසිම රසායනයක් නැහැ. කිසිම නාස්තියක් නැහැ. Tamanta ඒ උපරිම සුඛය නිරාමිස සුඛේ විඳින්න පුළුවන්. එයාට පේනවා මේ ආත්ම ප්‍රතිලාභෙ නෙවෙයි, ඕලාරිකත්ව ප්‍රතිලාභෙ නෙවෙයි. එතකොට සංඥාමේ අත්තට, මනෝමේ අත්ත ප්‍රතිලාභයක් ලබනවා. මෙයා මේ ගොඩ වෙන්න උදව් වෙච්ච අත්තලත් ගෙවෙනකම භාවනා කරුවොත් මනෝමය අත්පත්ලාභයට යනවා. ඉතින් ඒකෙදි මේ අත්පත්ලාභය කියන වචනේ බුදුදහමේ පාවිච්චි කිරීම ඥානසන්ත නිකන් මල්ලෙන් ගහලා දැම්මට මේක විප්ලවීය විදිහට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපේ කියන ආත්මය නැතිකරන්න බොරු ආත්ම තුනක් ප්‍රයෝජනට අරන් තියෙනවා. ඒවට කියනවා හෙල්දි ඊගෝ කියලා. සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක් පෙන්නලා මේ මාර්ගයෙන් අපි ඉන්න මේ ගොරෝසු අත්වටිලාභේ අර මධ්‍යස්ථකාරක තුනක් කරහා එකින් එකට එකින් එකට සියුම් කරගෙන යනකොට ආත්මය හරහාම ආත්මය නැති කරන ක්‍රමයක් බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. ආත්මයම පාවිච්චි කරලා ඒකට ප්‍රොක්සි දාලා ඒකට වෙනුවට කෙනෙක් දාලා මෙයා අයින් කරනවා. ඒ දාපු එකනට සිව්මයක් දාලා මේක අයින් කරනවා. ඒ වෙනුවට දාලා මේක අයින් කරනවා කියනකොට මේ ඕනම කෙනෙක් තුල ඕලාරිකත්ව ප්‍රතිලාභයත් මනෝමයත්ව ප්‍රතිලාභයත් අරුපියත්ව ප්‍රතිලාභයත් තියෙනවා. ඉතින් ඒකට මේ ක්‍රියා කරගෙන යනකොට යම් කිසි කෙනෙක් මෙලවදීම මේ තුන දැක්කොත් ඒකට භවතන්න කාමතන්න භවතන්න විභවතන්න කියලා තමයි ඒකේ දුර්වල පැත්ත වෙන්නේ. අනේ කෙලස් පැත්ත. මේ තුන තියෙනවා. මේ තුන පාවිච්චි කරන්න මේ ගොරෝසු අත්පටලාභේ නැති කරන්න සියුම් අත්පටලාභයකට කැමැති වෙන්න ඕනේ කියන එකයි මම මේ හදන පොයින්ට් එක. අපි 100ක් අයින් කරන්න බෑ. මේ තියෙන ගොරෝසු අත්පටලාභේ වෙනුවට මනෝමය අත්පටලාභේ හොඳයි. කැහි ගෑනට වැඩිය හොටු ගෑණි හොඳයි කියන්නේ. ගෑනු නැතුව බෑ. මෙන්න මේ ලොකු වැරද්ද වෙනුවට පොඩි වැරද්ද බාර ගන්න සදාචාරවාදියා කැමතිද? එයා 100%ක්ම වැරදි නැති කරන්න හදනවා. එයාට ඒකට පරිශීලනයක්වත් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඔය ටොරොන්ටෝ කොන්ෆරන්ස් එකේදී එක්කෙනෙක් ඇහුවා ඔක්කොම හිටියේ අබෞද්ධ රටක රාජධානියක බුදුජානන්සේ හෙල්දි ඊගෝ කියන එකක් බාර ගන්න තියෙනවා කියලා. මේක අමාරු ආත්මය අයින් කරන්න ඒ විනුවට රූකඩයක් ආරූඪ ආත්මයක් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒකට රත්න සාමිලුක ඇත්තේම නැහැ කියලා. මට ඒකට කියන්නේ තමයි පොට්ටපාද සූත්‍රයේ තුනක් බාර අරගෙන තියෙනවා කියලා. ඒක කෑ ගැවුවා නම් එහෙම අර මට පෞරුෂත්වයේ තිබුණ නැහැ ඒ වෙලාවේ කියන්නේ. එදා තමයි මට තේරුනේ මේ ගොරෝසු අත්පත්ලාභය වෙනකොට එච්චර වැරදි නැති අත්පත්ලාභයක් తాවකාලිකව බාරගත්තොත් ගොරෝසුක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊට පස්සේ එච්චර වැරදි නැති මේ අත්පත්ලාභයට ඊටත් වැඩිය වැරදි අඩු ඊටත් වැඩිය සියුම් අත්පත්ලාභයට යෑම හරහා මේක අතාරින්න පුළුවන්. පිළිමකට නැගලා උඩ ඇඳ අල්ලනකොට යට කකුල ගැලවෙනවා. අනික් ඇඳ අල්ලනකොට අනික් කකුල ගැලවෙනවා. උඩ එකක් අල්ලන්නේ නැතුව යට කකුල ගන්න බෑ. ඒ නිසා අතහැරීම කරන්න ඇල්ලීම අත්‍යවශ්‍යයි. ඒක ඥානන්ද හමුදු පිළිගන්නේ. මෙතනදී පොට්ටපාද සූත්‍රයේ මේ දේශනා කියනකොට අර පොයින්ට් එක මට මතුවලා ආවේ නෑ. මොකද මේක ඉදිරිපත් කරන්නේ එහෙම එක්කෙනෙක් තුළ ඕලාරිකත්ව ප්‍රතිලාභය තුල මනෝමය අත්ව ප්‍රතිලාභයක් තියෙනවා. මනෝමය අත්ව ප්‍රතිලාභය තුල අරූපී අත්ව ප්‍රතිලාභයක් තියෙනවා කියන්න බෑ. මොකද ඕලාරික ඉන්න වෙලාවේදී අර දෙක අපිට පේන්නේ නැහැ. මනෝමය ඉන්නකොට අනිත් දෙක පේන්නේ නැහැ. ඒක ලස්සනට කියන පොට්ටපාය සූත්‍රයේ. ඒ කියන්නේ අපි ලණු කෑල්ලක් කරන එකකින් ගැටයක් ගැහුවනම් ඒ ලණු කෑල්ල වෙන වැඩකට පාවිච්චි කරනවා මොකද ගැටේට ඒක හිර වෙලා තියෙන්නේ මේ තුනම එකයි පෙනෙන ආකාර එකක් සංඛං එකක් සාමාන්‍ය එකක් පඤ්ඤති වගේ. එකම තමයි මේරි මේරි යන්නේ අන්නේ මේරිලා යනකොට ගොරෝසු දේ වෙනුවට සියුම් දෙයක් බරපතල වැරද්දක් වෙනුවට සාමාන්‍ය වැරද්දක් ලොකු බරක් උස්සනන වෙනුවට ඊට වැඩි වටිනාකම යුක්ත පොඩි දෙයක් උස්සගෙන යෑමේ ක්‍රියාවලිය සදාචාරවාදය පිළිගන්නේ නැතුනට බුදුරජාණන්සේ ආනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රදා කියන්නේ මේකයි මේක දානි පෙන්වන්නේ නැහැ, සීලෙ පෙන්වන්නේ නැහැ, සමාධිය පෙන්වන්නේ නැහැ, විපස්සනාව පටන් ගන්න ඔතනින් තමයි. දැන දැන වැරදි ලොකු වැරදි කරන වෙනුවට ඒ වෙනුවට පොඩි වැරද්දක් කරපන්. ඒ පොඩි වැරද්ද අගය කරපන්. මේ කරන තාක්කල් ලොකු වැරද්ද වෙන්නේ නැහැ. පොඩි වැරද්දක් සදාකාලික නෙවෙයි. ඒක තවත් පොඩි වැරද්දකින් ප්‍රතිස්ථාපනය කරනවා. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. කනට වතුර ටිකක් ගියාම තව වතුර බින්දුවක් දාපන්. ඒතකොට කණේ වතුර ඔක්කොම එළියට එනවා. කට්ටක් කනිච්චාම ඊට වැඩිය සියුම් කට්ටකින් අර කට්ට අරලා දාපන්. මේක මේක ප්‍රායෝගික ක්‍රමයක්. කට්ටක් අයින් කරන කට්ටක් ඕන. වතුර අයින් කරන වතුර ඕනේ. <clears throat> ඒ නිසා තියෙන්නේ වතුර. තව වතුර දැම්මොත් ප්‍රශ්නේ උග්‍ර වෙනවා කියන එක තමයි සදාචාර රාජ්‍ය හිතන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කීරම්මා දදි දදිම්මා සප්පි කියන එක ලියන්නේත් කියන්නේත් බුදුහාමුදුරුවෝ නෙවෙයි චිත්තත් නෙවෙයි චිත්තත් එක්ක යන අනිත් ගෝලයක්. නෑ. චිත්ත චිත්ත කියන්නේ පොට්ටපාද නෙමෙයි. පොට්ටපාදේ බුදුරජාණන්සේ සාකච්ඡාව යන්නේ. පොට්ටපාදගේ ගෝලයා තමයි චිත්ත කියන්නේ. චිත්ත කියනවා ස්වාමීන් වහන්සේ ඕලාරිකත්ව ප්‍රතිලාභයේ තියෙන සාකල් මනෝමයත්ව ප්‍රතිලාභයේ හිතන්නත් බෑ. මම මෙච්චර පින්වන්තයි කියලා හිතෙන්නෙත් නෑ. මනෝමයත්ව ප්‍රතිලාභයට ගියාට පස්සේ අයියෝ මං ඉඳලාවේ ඕලාරිකත්ව ප්‍රතිලාභය කියලා හිතන්න බෑ. හිතපු ගමන් ධානය කැදෙනවා. ඒක ඉන්නකොට ඒකම ඉන්න ඕනේ. ඒකට කියනවා වශී කරගන්නවා කියලා. ඒකේ ඒක ලෝකයක් කරගන්නවා. ඊටත් එහයින් තියෙන්නේ අරූපී පත්තාර්ථපටලාවේ. අරූපී අර්ථපටලාවේ ගිහලා මං ආවේ ඕලාරක ඉඳලා නේද හිතියේ ඊට පස්සේ මනෝමයකින් ඉඳලා කල්පනා කරන්න ගියොත් ධානය ඉවරයි. ඒචා එතන අර්පණාවකට යන්න ඕනේ. ඉතින් එතකොට ප්‍රත්‍යක්ෂ ඥානය සහ අනුමාන ඥාන අතර පටලැවිල්ලක් ඇති වෙන තැනක් ඔය පෙන්නන්නේ. එහෙම නැතු ඒ ලැබිච්ච දේ ලැබිච්ච වෙලාවට ප්‍රත්‍යක්ෂයට ප්‍රත්‍යක්ෂණයට අස්පනා අපිට දැකීමට නතු කරගන්නා මිසක කල්පනාවට වැටුනොත් කල්පනාව නිසාම ධ්‍යාන කරනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින් මේ උගත් ලෝකේ භාවනාව තන්නේ කර අච්චාර වෙලා තියෙන්නේ අර අද්දකපු දේ කියන්න යනකොට එතන සම්නිවේදනය තියෙන ප්‍රශ්නේ අත්දකින්න වෙලාවෙදීම ඒක හිතන්න පටන් ගන්නවා. කාට හරි කියන්නේ කොහොමද කියලා. එතනම ඉවරයි. ඒක හරියට මේ බබෙක් බුද්ධිද කියලා ආව බබාට කතා කරලා අහනවා වගේ. ඔයා බුද්ධිද කියලා. ඉතින් ඕකෝ කිව්වනම් ඉතින් අනිවාර්යෙන් බුද්ධිද වෙන්නේ. ඉතින් ඊවලෙක් යනකොට මේ කිඹුලෙක් ඉන්නවලු කට අරගෙන එහෙම රූපයක් ලැබුවා වගේ ඉන්නවලු. දැන් මේ හිවලට ෂුවර් නෑ මේක මැරිලාද ඉන්නවද කියලා. මොකද මැරිලා නම් කන්න පුළුවන්. නැත්තම් ඌව කනවනේ. ඌ කිව්වලු කිඹුලාන හොත්තටම නිින්දක් ගාලා වගේ ඉන්නේ. දැන් අපි ආපු පැත්තේ කිඹුල නිින්ද ගියාම වලිය හොල්ලනවා කිව්වා. ඒ කිඹුල හිමීට වලිය හෙල්ලුවා. නරිය කොට. දවසක් නරියා ඉන්න ගල් ගුහාවේ ඉඳලා එනකොට ඌට ටිකක් තේරෙනවලු බරපතල ආලාම කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා මොකටද යන්න බෑ ගියොත් අහු වෙනවනේ. ඌ මරියවල මොකද මචං වෙනදා එනකොට මට අයිබෝන් කියනවනේ. අද මොකද කලබල වෙලා වගේ නිකන් තක්කමුක් වෙලා කියලා මේ ගල්ලෙනට කතා කරනවා මම. මම වෙන්ද යනකොට ආයිබෝ ඒකට සිංහේ කැල්ල ආයිබෝ ආයිබෝ. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින්සා අපි යා කතා කරවන්න ඕනේ. කතා කරලා බලන්න ඕනේ. කතා කිරුවොත් ධානය නෙවෙයි. කියාපාන්න ගියොත් මාර්ගඵලයක් නෙවෙයි. මාර්ගඵලෙ මාර්ගඵලෙ විසින් ස්ථාවර කරන්නේ කතා නොකිරීම හරහා. සමාජශීලී නොවිරීම හරහා. Tamante එක 100 100 ප්‍රත්‍යක්ෂයි. ආය කාට කියවේ පෙන්නන්නේ? ගල හොඳ නම් ඇඹරු කමක් වේ. ඒක තමයි අද නැත්තේ මොකද sannivedana මාධ්‍ය වැඩි නිසා කිසිම ගුණයක් නැතුව මවාපැහැම ලොකු වෙලා. ඒක කන්නේ පිස්සු. ඒක කන්නේ ඊනමානේ කියන අය. ඒක කන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කන අය. කාපියක්. ඒකට බුදුරජාන්සේ සාක්ෂියක් දෙන්නේ නැහැ. Tamange වල තියෙන හැබෑ වෙනසක් නම් ඔය නැලවිලි කවි කියන කියා පාන අන්ධහර පාන කට්ටියකින් බේරෙන්න දන්නේ නැත්නම් පනුන්න පච්චේක සච්චෝ කියලා අපි ගියේ පෙරේද කරපු සාකච්ඡාවේදී මේ අනුව වටපිට තියෙන සත්‍ය බාර ගන්නවා නියම සත්‍යම ගැරනවා. නියම සත්‍යම ගැරනවා නම් සත්‍යයට ඉඩ දෙන්න සත්‍ය ප්‍රත්‍යක්ෂණය කරන්න ඒකට ජැක් ගහන්න ඕන එකමක් නැහැ. විකුබෝධි කියනවා බුදුජාන බුද්ධාගම ඔප්පු කරන්න විද්‍යාවෙන් කිසිම සාක්ෂියක් ඕනේ නැහැ ඒක නැතුවම ඔප්පු කරන්න පුළුවන් දෙයක්. මොකද විද්‍යානුකූල සාක්ෂි. මොකද රිසර්ච් බුද්ධ ආගම ඔප්පු කරන්නේ නෑ එහෙම දෙයක් හිතුව කරලා නෑ ඒ රිසර්ච් හේරවම අනාර්යයි ඉතින් ඒ වගේ Taman තුලම තියෙන මේ සංඥාමේ අත්පටිලාභය මනෝමේ අත්පටිලාභය manussත් ප්‍රතිලාභේ උප්පත්ති වාසනාවක් ඒකට කියන්නේ බර්ත් රයිට් කියලා කියනවා ඒක කියන්නේ සහජ කුසලතා භාවනා කරන්න ඕනේ නැහැ එහෙම නැහැ කියලා හිතන්නේ කාමයට ඕනට වැඩිය විජු වෙච්ච මනුස්සයා. කාමයටම ගිජු වෙච්ච මනුස්සයාට එයාට මනෝමයත්ව ප්‍රතිලාභයක් තියෙන බවක් හිතන්නවත් බෑ. අපි හිරගෙදර ඉන්න කුඩුකාරයෙකුට එහෙම කියලා කිව්වොත් උඹටත් භාවනා කරලා මේ පිරිසුදු වෙන්න පුළුවන් කියලා කියන වෙන්න පුළුවන් සර් සර්ලා ඉන්න මට්ටමේ නෙවෙයි අපි ඉන්න බෑ කියලා. අපි කියලා කියන්නේ ධ්‍යාන කරන්න පුළුවන්. උන්ට සත්‍යමත් වෙන්න පුළුවන් කිව්වහම බෑ කියනවා. මෙන්න මේක කරලා බලන්න කිව්වහම කරනවා. ඊට පස්සේ කියනවා ඉතින් දැන් හරි නේද කොහෙද කරදරයක්වත් නැහැ නේ අපි දැන් වර්තමාන මොහොතේ සතුටෙන් ජීවත් වෙනවා නේ කියලා. ඉතින් සායබම් හිරේ වැටිච්ච නැති කුඩු ගහපු නැති උන්ට ඒකවත් කරන්න බෑ. ඇයි උන්ට මේ මන්න මන්නකාරකමක් තියෙනවලුවේ? අපි කුඩු ගහලා නැහැ අපිට මුකුත් වෙලා නැහැ ඒ නිසා උන්ට ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ නිසා කාට හරි කෙල වෙනකන් බලාගෙන ඉන්නේ මම. කවුරුත් බලා ඉන්නේ කෙල වෙනකන් අපිට කියලා ත්‍රිවිලට ගහලා තියෙන්නේ. ඒ වගේ වැටිච්ච එකට අත දෙන්න පුළුවන්. මේ ලෙඩ රෝග නැති පිස්සු නැති කුඩු ගහපු නැති කට්ටියට මොන විදිහකින්වත් කියන්න බෑ උඹට මේ සංඥාමය අත්පත්ලාභයක් තියෙනවා උඹට අරූපී අත්පත්ලාභයක් තියෙනවා ඒක නිකන් අවකාශයේ යන්න වගේ යන්න පුළුවන් පහසුවක් තියෙන්නේ මේ ඕලාරික දෙයට ඔච්චර ප්‍රේම කරන්න එපා ඒක තිරසනත් කරනවා උඹට ඉතින් යන්න පුළුවන් අන්න ඒක ඇතුලේ මේ ඇතුලේ ඒක තියෙනවා එහෙම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීම පිළිබඳ ඥාන දසංශය ප්‍රතික්ෂේප කරනවා මේක ඇතුළෙම කෝෂයක් තියෙනවා කියලා කෝෂ නියාමයේ පංචකෝෂ වාදය උපහාසයට ලක් කරලා තියෙනවා. නමුත් ඒකෙන් සමහර විටක කෙනෙකුත් ප්‍රේරණය කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් Hinduවාදේ බාර ගන්න ඕනේ නැහැ. පංචකෝෂ වාදේ බාර ගන්න ඕනේ නැහැ. potential and possibility කියලා තමයි ඒකට කියන්නේ. අනන්ත ඒකට විභව ශක්තිය තියෙනවා. 1956 ට ඉස්සෙල්ලා කොහොමඩක්වත් භාවනා කරන්න බෑ කියලා ඒ විභව ශක්තියවත් බාරගත්තේ නැහැ බුද්ධ ජාතියෙන් පස්සේ බුද්ධ ධර්ම ඉවරයි කියලා කිව්වා. අපි ඒකට ඉපදිච්ච මිනිස්සු අපි දැන් කියනවා නෑ මේ අම්මලා තාත්තලා මේ බහුමතවල හිටියට අපි බැරි වුණත් භාවනා කරලා බලනවා පුළුවන් නම් මනෝමය අත්පත්ලාභයට යනවා පුළුවන් නම් සංඥාමය නැත්නම් අරූපී අත්පත්ලාභයට යනවා එතනදී තමයි නිවනට යන්න පුළුවන්. ඒකට යන්න මේ ඕලාරික අත්පත්ලාභයේ මේ කයට කරන ප්‍රේමේ එහෙම නැත්නම් කය අල්ලගෙන කරන මේ කෙලෙස් අතාරීමේ කලාව දැනගන්න. ඒකට කයම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කෝසනියාම ඉවරලා කියන්න බලන්න වාක්‍යයක් තියෙනවා ඥානන්ද සෝසසේ සඳහන් කරත සමාරු පිළිගන්නවයි කියලා මේ ඕලාරික අත්පත්ලාභයේ ඇතුළෙම සංඥාමය අත්පත්ලාභයේ තියෙනවා ඒක ඇතුළෙම මනෝමය අත්පත්ලාභයේ තියෙනවා කියලා ඒක නිෂේධනය කරන වාක්‍යයක් තියෙනවා මේවා උපනිෂද් දර්ශනයේ දැක්වෙන්නේ අන්නමය, ප්‍රාණමය, සංඥාමය, විඥානමය, ආනන්දමය කියලා කොපු පහකින් යුක්ත ආත්මයක් හැටියට. මෙතන තියෙන්නේ එයින් තුනයි. පළමුවෙනි එක ආහාරයෙන් යැපෙන අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මනෝමය ආත්මය. මේක සංඥාමය හැටියට උපනිෂද් වල දක්වනවා. ඊළඟට අරූප ආත්ම ප්‍රතිලාභය. මේක තේරුම් ගන්න තියෙන්නේ කිරි උපමාව මතක තියාගෙනයි. යම් කෙනෙක් ධාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැතිනම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලබා ගත්තා කියලා. රූප ධානය ලබා ගත්තා කියලා. ඒ පුද්ගලයා හිතන්න නරකයි මගේ ආත්මයේ අරූප තත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒ වගේම කලින් තිබුණ ඕලාරික තත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒවා එක් එක් අවස්ථා පමණයි. මේකට චිත්තහත් සාරිපුත්‍ර දෙන උපමාව තමයි කාලයේ තියෙන අතීත අනාගත දෙක සහ වර්තමානයේ. අපි අතීතයේ අභිරමණය කරනවා නම් ඒ වෙලාවේ කවදාකවත් වර්තමානයේ ඊට තියන්න බෑ අනාගතයට යන්න බෑ. කොයි වෙලාවක හරි වර්තමානයේ දිකට මම ඉන්නේ සතියෙන් කියලා දන්නවනම් අතීත අනාගතයේ දික හිතන්න යන්න එපා මේ සතිය කැඩෙනවා. අපි ඉන්නේ අනාගත හීනෙක නම් අපිට කවදාකවත් අතීතයට කල්පනා කරන්න බෑ වර්තමානට එන්න බෑ මොකද ඒකට හිත මොකද එක හිතනේ තියෙන්නේ. හැබැයි අනුවාන ඥානේ අන්වේ ඥානෙ හිතා ගන්න පුළුවන් ඔය හිතම අවස්ථා තුනක් තියෙනවා. අතීත අවස්ථා, වර්තමාන අවස්ථා, අනාගත. මේ අවස්ථා තුන එකිනෙකට සාපේක්ෂව වෙන් වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂයෙන්, අනුමානයෙන් පුළුවන්. ඒ අනුමානයෙන් පුළුවන් එක විතරයි උපනිෂද් දර්ශනය ගන්න. සර්වචන්නාංශය ගන්න හදන්නේ ප්‍රත්‍යක්ෂේ විතරයි වගේ කියලා ඥානංශාංශේ පොඩ්ඩිය අහුවිලක් අහුවිලා තියෙනවා. සර්වචන්නාංශේ ප්‍රත්‍යක්ෂයත් අරගෙන අනුමානයත් අරගෙන සද්දෙහියත් අරගන්න. ප්‍රත්‍යක්ෂයෙන් 180ක් විතර ඔප්පු කරලා ඉතුරු ටික අනුමානයෙන් පෙන්නනවා. අන්වේ ඥාණයෙන් පෙන්නනවා. ණය විපස්සනායෙන් පෙන්නනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ඉතින් මේක කියනවා මම ධ්‍යානයක් ලැබුවට පස්සේ මට අරූප ධ්‍යානය වලට යෑමේ හැකියාවක් මට තියෙනවා. මං ආවේ ඕලාරික පත්තපටලාභයෙන් කියලා මෙයා හිතන්න නරකයි. මොකද මේ හිතනකොටම ධ්‍යාන කැඩෙනවා. නමුත් එහෙම එකක් දර්ශනයක් වශයෙන් මූල ධර්මයක් වශයෙන් පිළිගන්න පුළුවන් ඒකේ Hindu ආගම පිළිගත්ත නෙවෙයි. කෝසනීය පිළිගත්ත නෙවෙයි. එහෙම නැත්නම් අද්වෛතය පිළිගත්ත නෙවෙයි. අද අද භාවනා ලෝකේ ඉන්න ඔක්කොමලා මේ අන්වේ ඥාන ඉස්සර කරලා ප්‍රත්‍යක්ෂයක් ඇත්තෙම නැතුව අන්වේ ඥාන දිගේ තොරන් ගහලා බණ අහලා නිවන් දක්වන්න හදලා. කාන්නා කියලා දෙවෙනි වන් දක්වන්න හදනවා. මේ මිනිස් වාදයට උනන්දු වෙනවා. සෑහෙන ගාණක්. ඒකට කැමති නිසා විශාල උගත් පිරිසක් අද බුද්ධහමට ඇවිල්ලා තියෙනවා. පොළසෝවන් වුණා කියලා හිතාගෙන ධ්‍යාන ලැබුවා කියලා හිතන කමක් නැහැ. මොකද ඊට පස්සේ හරි ඒකට බහනකට බහිනවනම් අපි කිව්වට සාමාන්‍ය හැමෝට කෙනෙක් කිව්වට බනහන්නේ නැති කට්ටියනේ ඒගොල්ලෝ. මෙහෙම එකපාරේ යන්න පුළුවන් කිව්වම ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ කට්ටිය නගිනවා. කාලයක් සරුංගල ඇරර හිතින් ආදර්ශ චරිත ගත කරගෙන ඉන්නවා අන්තිමට බලනකොට ඒක නිකම් හිතලුවක් විතරයි. ආන්න එතකොට යා ආගමට වැටෙන්න තියෙන අවස්ථාව තියෙනවා. අන්න ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඊට පස්සේ ආයසරයක් ආනපාන වගේ දෙයකට ආවොත් අර වතුරට ඇද්දලප් මිනිසයාගේම සේවයක් වෙලා තියෙනවා. අද මේ ජනමාධ්‍යයේ තාක්ෂණය හරහා යන ඔක්කොමලා ප්‍රත්‍යක්ෂේ බාල කරලා අනුමානයෙන් සරසුන් හදලා තරංගහර අහසට ඉනිමම් බෙදලා කට්ටිය මොකටද මේ කුටි හදන්නේ මොකටද භාවනා මැදිස්ථාන මොකටද භාවනා කරන්නේ මේ බණ අහන්නකෝ. සෝතාපන්න කියලා කියන්නේ කනට ඇහිච්ච කියන අදහස. මන් දෙන්නම්කෝ කැට පිටින් කන පොඩ්ඩක් උඩට අල්ලන බුදිය ගන්නකෝ කුණියක් දාලා මම වක් කරන්නම්කෝ. ඒක කන්නේ සද්දාවන්තයා. ඒ කන්නේ අලුතෙන් අන් ආපු මොට්ටයෝ. මේ උගත් දුගත්තු කියන જાතිය. මොකද ඒගොල්ලෝ එතන ගියේ අනුමාන ඥානෙනේ. නමුත් ප්‍රත්‍යක්ෂේ පාගන්න එපා. ඥානං සංසේ ප්‍රත්‍යක්ෂයට ඕනෑමට වැඩිය බරක් දීලා මේ මේ ප්‍රකාශයේ විතරයි මම මුළු චරිතය අභියෝගයට ලක් කරන එතන අනුමාන ඥාණයට දැන නැති කරපු නිසා අර වගේ ප්‍රකාශන කරන ඒවා එක් එක් අවස්ථා පමණයි. අතීතේ ඉන්නකොට අපිට අනාගතේ වර්තමානයේ බුද්ධ විඳින්න බෑ. ඒකෙන් තමයි චිත්තහත් සාරිපුත්ත බුදුන් වහන්සේට මේ කතාව කියන්නේ. පස්සේ බුදුන්සේ ඒකම උපමාවක් කරන එයාටම කියලා දෙනවා කොහොමද සංඥාදිගේ කෝලාරිකත්ව ප්‍රතිලාභේ, මනෝමය ප්‍රතිලාභේ, අරූපීත්ව ප්‍රතිලාභේට යන හැටි සංයග්ග ක්‍රමයේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක හරි ගැඹුරක් තියෙනවා මේ පොට්ටපාද සූත්‍රයේ. ඒකේ තමයි ඔය ඊගෝ සුපයම ideal ego healthy ego කියලා අපි මේ තියෙන ගොරෝසු කර්කශ ආත්මය ඊට වැඩිය නරකයි තමයි ආත්මේ. නමුත් සියුම් ආත්මයකට හේතු කළ මේ කතාවයි. ඒක තව සියුම් ආත්මයක් මාර්ගයේ ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියලා ඕලාරිකත්ව ප්‍රතිලාභය, මනෝමයත්ව ප්‍රතිලාභය, අරූපීයත්ව ප්‍රතිලාභය කියලා තුනක් තියෙනවා. අන්නේ ඔක්කොම නරක දුනාට එකක් අයින් කිරීම සඳහා ගන්න ප්‍රතිස්ථාපනයක් කියලා මතු කරලා දෙන්නේ මම මේ හයියෙන් කෑ ගන්න. ඊළඟට අපිට තුන්වෙනි කොටස හැටියට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක ඊටාත්ම වැදගත්. ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්තියෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤත්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමසං චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝකයා එකතු එකමුතු වෙලා ඇති කරගත්තු හැඳින්වීම් ගොඩක් පමණයි ලෝක නිරුත්තියෝ ලෝකයා ඇති කරගත්තු නිරුත්ති නිරුත්ති කියලා කියන්නේ යමක් තේරුම් කරන විදිහි ලෝක වෝහාරා ලෝකයා වහරන විදි, ව්‍යවහාර කරන විදි, ලෝක පඤ්ඤත්තියෝ ලෝකයා පනවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥප්ති ගොඩවල් යාහි තථාගතෝ වෝහරති ඒ වයින් තථාගතයන් වහන්සේ ව්‍යවහාර කරනවා අවසාන වචනේ තමයි ඔක්කොටම වඩා වැදගත් අපරාමසං නමුත් පරාමර්ශනයක් නැහැ දැඩිව අල්වා ගැනීමක් නැහැ පොඩි දරුවන් ඉන්න ගෙදරක පොඩි දරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරන්න වගේ බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් භාෂා ව්‍යවහාරයම යොදන්නේ ලෝකයා කෙලෙස් අදහස් පිළිබඳව ගනුදෙනු කරන්න යොදාගත්තු භාෂාවක් මගිනුයි බුදු පියාණන් වහන්සේ මේ පටිසෝතගාමී ධර්මයේ ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසාම වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මුලදී මේ ධර්මයේ දේශනා කරන්න පවා මන්දෝත්සාහී වුණේ. කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ? මේ ලෝකයාගේ වචන වලින්, ලෝකයාගේ ව්‍යාකරණයෙන්, ලෝකයාගේ තර්කයෙන් කියලා. එතකොට මේන් අපිට පෙනෙනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රය ඊටාම වැදගත්. මෙතනින් පෙන්눔 කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම්කිසි විදියකින් හිතාගත්තොත් අර එළදෙනගෙන් දොවාගත්තු කිරිවලම ගිතෙල් අඩංගු වෙලා තියෙනවා කියලා. සමහර විට තර්ක කරන්න පුළුවන් ඇයි ගිතෙල් වෙන්නේ කිරිනේ? කිරි ගිතෙල් වෙනවා නම් කිරිවල ගිතෙල් තියෙන්න ඕන. ඊළඟට ඒක ගිතෙල් වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කිරිවලින් මේක ගිතෙල් උනේ. ඒක නිසා මේ ගිතෙල් ඇතුලේ කිරි තියෙන්න ඕන සැඟවිලා. මේක සාමාන්‍යයෙන් කියනකොට කෙනෙකුට විහිළුවක් හැටියට හිතෙන්න පුළුවනි. නමුත් මහා දාර්ශනිකයින්ට මේක පෙනුනේ නැහැ. ඒක නිසා තමයි බුදු වහන්සේ කිරි උපමාවෙන් දීලා මේ වැරද්ද පෙන්눔 කරන්නේ. ආත්මවාදයේ තියෙන්නේ මෙන්න මේ රහසයි. අතීතයක් තිබෙනවා, අනාගතයක් තිබෙනවා, වර්තමානයේ පමණයි බුදුපියාණන් වහන්සේ අත්ති කියලා යොදන්නේ. ඇත කියලා යොදන්නේ. අතීතයට අහෝසි කියලා කියන්න ඕනේ. අනාගතයට භවිෂ්‍යති කියලා කියන්න ඕනේ. අර නිරුක්තිපත සූත්‍රයෙන් කිව්වෙත් මේ අදහසමයි. එහෙම නොකිය ගත්තොත් තමයි අර පැටලැවිල්ල වෙන්නේ. කිරි, දීකිරි, වෙඬරු මේවා එක්තරා සම්තතික අවස්ථා පමණයි. ලෝකයා මේවා පනවගෙන, කඩළු බැඳගෙන, කොටු කරගෙන මේවා ප්‍රඥප්ති හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා. හදාගෙන තිබෙනවා. ඒ අයම හදාගත්තු මේ පැටලැවිල්ල ඊළඟට Tamanටම බලපානවා. දාර්ශනිකයින් හේතුඵලවාදය අනුව තර්ක කරන්න ගිහිල්ලා මේ වචන දෙක එහෙම පිටින්ම එකිනෙකට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙනයි මේ හේතුඵල සම්බන්ධතාව විග්‍රහ කරන්න යන්නේ. කිරි දීකිරි වෙන නිසා එක්ක කිරි දීකිරිත් එක්ක කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දීකිරි කිරි ඇතුලේ තියෙන්න ඕනේ. ඔය විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ තර්ක න්‍යායයන් අපට පෙනෙනවා ಭಾರತೀಯ දර්ශනවාදවල. මේ හේතුවත් ඵලයත් අතර සම්බන්ධතාව පිළිබඳව නොයෙකුත් අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශන ක්‍රමයක මේ හේතුවත් ඵලයත් පිළිබඳව ඵලය අමුතුවෙන්ම ඇති වුණ දෙයක් හැටියට දක්වනවා. හේතුවට සම්බන්ධයක් නැතිව. ඊළඟට තවත් ඔය සත්කාර්යවාද, සත්කාරණවාද කියලා ඔය විදිහට නොයෙකුත් දර්ශන ඇති වුණා මේ පොඩි කාරණය පටලවා ගැනීමෙන්. ඒ අය හිතාගත්තා හේතුව තුලම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබිලා එළියට එනවා. ওই විදිහට. ඊළඟට තවත් සමහරෙක් කල්පනා කළා ඵලය බොරුයි හේතුව විතරයි සත්‍ය. ওই විදිහට නොයෙකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා. මෙන්න මේ සංකල්ප ප්‍රඥප්තිවල ලෝක ව්‍යවහාර බව අමතක කිරීම නිසා තමන්ම ඇති කරගත්තු ප්‍රඥප්ති වලින් අමාරුයි වැටීමක් මෙතන තියෙන්නේ. දැන් මේ කාලත්‍රය පටලවා ගැනීමේ අවුලට මේ දාර්ශනිකයින්ට ඇතිවෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවනි ජන කතා, ළමා කතා ආදී මේ ගැඹුරු කාරණේ ඊටාම නිහිල්ව, ඊටාම සරල අන්දමින් ඉදිරිපත් කරලා තිබෙනවා. අර රත්තරන් විතර දාන තාරාවිය ගැන කතාවක් තියෙනවා. ඒක බටහිර සාහිත්‍යයේ වැඩිපුරම තියෙන්නේ. එක්තරා තාරාවියක් දිනකට එකක් බැගින් රත්තරන් විතර දැම්මා. තාරාවිය අයිති මිනිස්සයා කල්පනා කළා ලෝභකම වැඩි නිසා එක දවසටම බඩ ඇතුලේ තියෙන බිත්තර ටික ලබා ගන්න ඕන කියලා තාරාවි මැරුවා. බඩ පැලුවා. කල්පනා කළා අනාගතයක් තියෙනවා කියලා. ඒ විදිහේ පටලැවිල්ලක් මේ ආත්මවාදීන්ටත් සිද්ධ වුණේ. එතකොට මේ දර්ශන ශාස්ත්‍රයේ මේ විදිහේ සියුම් පටලැවිලි ඇති වුනේත් මේ ප්‍රපංචය නිසා. එදිනදා ජීවිතේ සාමාන්‍ය ලෝකයාට වෙන ප්‍රපංචත් ඒ විදියයි. මේ ඇත්තටම කිකිලියක් බැලුවොත් ඇතුලේ හැදෙන පිටර තියෙනවා. ඒ ලොකු පිටරේ අන්තිමට කට්ට තමයි මේ දිම් මාර්ගෙ දිගේ එනකොට ඒ වෙලාවේ ශ්‍රාවය වෙන්නේ එළියට ආවට පස්සේ මේක හයි වෙන්නේ එතකන් දාන තියෙන පිටර ටික ඔක්කොම එක එක එක එක මට්ටම් තියෙනවා මේ රත්තරන් පිටර කතාවේ කියන්නේ කට්ට රත්තරන් ඒක වැටලා නෑ තාම ඒක වැටෙන්නේ දාන වෙලාවේ පිටර වැටෙන්නේ ඉතින් හිතනවා ඇතුලේ රත්තරන් පිටර ගොඩක් තියෙනවා කියලා බඩේ මරන ඒව තමයි මේ මේ මහා කස්සප කුමාරයා මේ කලාවැවට අණ ගහන ගිහිල්ලා තාත්තගෙන් ඉල්ලුවේ බූදලි. තාත්තා මේක මේක තමයි බූදලි තමයි මේ වතුර. මේකෙන් තමයි වවාගෙන කන්න තියෙන්නේ කියලා. ඒ හිතුවා නෑ තාත්තා ගාව තියෙනවා රත්තරන් ගොඩක්. දීවිය බූදලි නැත්තම් මරනවා. පිටිර දේවත් යන ගැහුවා මේ මැටි ගැහුවා. ඉතින් අපිත් අද අපේ දරුවන්ට ওই ටික කරනවා, පොළොවට ওই ටික කරනවා, වතුරට ওই ටික කරනවා, ගින්නට ওই ටික කරනවා. මම එක සැරේ වැඩ කරලා, වේගය වැඩි කරලා ගොඩක් ගන්න හදනවා. ඉතින් වෙන්නේ මොකද්ද? ඔය තාරාවගේ බඩපැලුව කතාව තමයි කියන්නේ. මේ ලැබෙන ජීවිත එක්ක වැඩි රැස්කිරීම කරන්නේ නැතුව, වැඩි පෙරේත වෙන්නේ නැතුව ප්‍රයෝජනෙ සලකලා වැඩ කරනවා නම් දැන් මේ තියෙන දේ ඇති ලෝක ජනතාවට හොඳටම ඇති. සමහර මේ ඔක්කොම කොට ගහ ගන්න හදනවා. ලෝබිනිදේ කුඹි කනවා කියලා වෛතන ආයා පාළුවට යනවා. තව බර ගාන ක්‍රයට කන්න නැතුව බුදියනවා. අර හම්බ කරන පෙරේතයන්ගේ තියෙන දැඩි ග්‍රහණය නිසා නිසා සමජීවිකතාවයක් නැහැ, දාහණේ නැහැ, ප්‍රියවචනේ නැහැ, සතර සංග්‍රහ වස්තු නැහැ. සතර සංග්‍රහ වස්තු කිසිම ආගමක උගන්වන්නෙත් නැහැ. උගන්වන්නේ මොකද්ද? අපේ අයට දීපක්. පිට අයට දෙන්න එපා කියලා. ඉතින් ඒක නිසා අපි අතීත අනාගතයේ මේ මොබිටෙල් මොනවාද ඩයලොගේ වුණ අනාගතයේ අදයි කියලා නෙමෙයි ඉස්සරහ තියෙන එක ඇදලා අරන් දීලා තියෙන අතට. අපේ කට්ටිය හරි කැමති නේ. ඉතින් අනාගතේ අදර ගන්න පුළුවන් නම් <laughs> මොකටද කරන්න බැරිවලේ? ඉතින් මෙව කනවනේ. ඒකම ඒකම ඇදලා අරගෙන දෙන තරමට මේ මිනිස්සු මේ බොරුව රජ කරන ලෝකයක ජීවත් වෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් වල. මේ තියෙන දේ මේ මිනිස්සෙක් කම්බලා කතා කරනවා විතර මොනම දෙයක්වත් හරියන්නේ නැහැ. උත්තර ලියවත් SMS එකක් ටෙලිෆෝන් කරත් වැඩි වෙන්නේ නැහැ නේ. අම්බෙලා කතා කරනවා වගේ. ඒකනේ බුදුරජාන්සේ ශ්‍රාවක දේශක ක්‍රමයේ කියලා ඉදිරියට ආපු කෙනාට කියලා දෙනා විතර මොනම ටීචින් ටෙක්නික්වත් හරියන්නේ නැහැ. ඔය කොච්චර ටීචින් ටෙක්නික්ස් තිබුණත් ලෝකේ එකක්වත් ඒ සමාජ විශාල ගණනකට කතා කරන්න පුළුවන් කිව්වට විශාල ගණනේ 10%ක්වත් අවධානය මෙතන නැහැ. ඒගොල්ලෝ අවධානය දෙන්නේ තැන්දන් වල. ඔය පිළිදෙත් තිබුණා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැචීමද කියලා කියනවා සම්පූර්ණ ක්‍රමය අසාර්ථකයි කියලා. ගුරුවරයා ගෝලයා අඳුරන්නේ නැහැ, ගෝලයා ගුරුවරයා අඳුරන්නේ නැහැ, විෂය අඳුරන්නේ නැහැ. ඉතින් ඒකට සතිය තමයි උත්තරේ. ඒතර තොග ගන්න කරන්න බෑ බොහොම සුළු ගානකට දෙන්න පුළුවන්. ඒකේ දෙන්න අතර තියෙන සහෝදරකම, දෙන්න අතර තියෙන හද ගැස්ම, දෙන්න අතර තියෙන කැක්කුම ඇර ඔය සිලබස් එකක් තියෙනවා මේ දවස්වල නැට්ට උඩ තියාගෙන වැඩිලු සිලබස් එක ඉවර කරන්න බැරි වෙලා මේ බෝම්බ ගහපු නිසා. ඉස්කෝලේ ඉන්න කට්ටිය පිස්සු ඩබල් වෙලාලු තියෙනවා. ටීචර්ස්ලත් එහෙමලු, ගෝලියොත් එහෙමලු, දෙපාර්තමේන්තුවත් එහෙමයි. අපිට ප්‍රශ්නයක් නැහැ මොකද අපි ගෝලියොත් නෙවෙයි අපි ටීචර්ස්ලාත් නෙවෙයි අපි ডিপার্টমেন্ট ඩිරෙක්ටර්ස් නෙවෙයි ඇහෙනකොට අපි ගණන් ගන්නෙත් නැහැ කාටද අද වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ මොකද අපි ඒ වගේ දැඩි අයන් ෆිස්ට් එකේ උගන්නන ක්‍රමයක් මෙතන නැහැ කැමති නම් අපි එකතු වෙලා අපි වැඩේ කරා මේක අනිවාර්ය නීති පද්ධතියකට විභාගයට ගිහිල්ලා තාරා තිරන් දෙන්න වැඩක් නෙවෙයි ධර්ම ගෞරවයෙන් කරන වැඩක්. ඉතින් ඔක්කොම අයින් වෙනවා මම පැහැදිලිවම නැවත නැවතත් කියනවා මේක ශිෂ්ටාචාරගත වීම නිසා වෙන දෙයක්. මේ සුළු පිටසකට අපි මේ වැඩේ කරන්න පටන් ගත්තා නම් හරියටම sannivedana වෙනවා. ඕන කෙනෙකුට ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් යනවා කියන මේ ජනමාධ්‍ය තියෙන්නේ විනාශෙ මෙච්චරයි කියලා කියන්නේ. ඒවයි යන්නේම නරක අදහසමයි යන්නේ. අපි හරිය ආසයි පත්තරේට වැටෙන කල්ලානේ රැට නිින්ද යන්නේ නෑ වගේ. ගණ්ඩ ගණ්ඩ ෆොටෝ එකක් මම ෆොටෝජෙනික්. ඉතින් නිතරම ඉන්නේ වන කෝක වෙතත් පත්තරේ වැටෙනවා. ඉතින් පත්‍රකාරයයි පෙන්වන්නේ නිවන නෙවෙයිනේ. වෙන එකක් නේ. ඉතින් ජනප්‍රියල අන්තිමක හුලංගේට පස්සේ බක්කල වුණ නැති වෙනකොට කට්ටිය කියන කවුරු හරි වහදීලා වෙන්නදී වෙඩි කියලා වෙනදී කප කප බලන වහදීලත් නැහැ වෙඩිත් නැහැ. අර ටෙන්ෂන් එකට මැරලා තියෙන්නේ. ආතතියට මැරලා තියෙන්නේ. ඩයබටිස් වලට මැරලා තියෙන්නේ. ඒ දෙකම කරන්නේ පත්‍රේ. ඒ නිසා මේ භාවනා කරනකොට අපි කරන්නේ මොකොත් නෑ බොහෝද කලාවයක්. අත්තරේට වැටෙන්නත් එපා, අත්තර බලන්නත් එපා. රේඩියෝ එකේ නම දාන්නත් එපා, රේඩියෝ අහන්නත් එපා. ඒක කවුරු වෙලා අපිට කොක්ක ගන්නද? ඉතින් ඒකට මේ ජනමාධ්‍ය සහ ශිෂ්ටාචාරයත් හුදකලාව සහ රුක්කමූල වාසියත් අතර දෙකේ වෙනස තේරුම් ගන්න නැතුව මේ මානසිකාව ගන්න ගත්තොත් විශාල පිරිසකට අවබෝධ කරන්න ගිහිල්ලා ඇත්තම ඥානසංශ සෑහෙන්න බය වුණා. මේ පොත එලි දක්වන්නේ. ඒකාන්තයෙන් බැඳුම් අහන්න වෙන බව දැනගත්තා. මම තමයි කිව්වේ නෑ ස්වාමීන් වහන්සේ තංකින් මඤ්ඤසි බන්තේ කියලා අහමු අපි. උඹ මොකද හිතන්නේ කියලා අහමු. අපි දාමු එළියට කියලා. ඉතින් හරිම අකමැති වුණා 22 වෙනි දේශනාව ඉදලා මම තාම ටයිප් කරේ. කවදාවත් ටයිප් කරලා කල්ලා තිබුණේ නෑ. කවදාවත් සිංහල ටයිප් කරලා තිබුණේ නෑ. කවදාකවත් බැඳි වචන ගහන්න දන්නේ ඥානරම ස්වාමීන් වහන්සේලා කිව්වා ටයිප් රයිටර් දීලා මෙන්න මේමයි අත වෙවුලන අයරෝට. බැඳි අකුරු ගහන්නේ. උන්වහන්සේ බැඳි අකුරු ගාව අකුරු තුනක් විතර බැඳිනවා. හතර වෙලනවනේ. ඉතින් මම ටයිප් කරලා දෙනකොට පුරුමයන්ද වුණා ධම්මසුනෙත් ඉතු ටික ටයිප් කරලා දුන්නා කරන්න බෑ කිව්වා මොකද මේ ප්‍රශ්නට ආවට පස්සේ මේ භාෂාවට බලින්න භාෂාවෙන් බෑ. ආණ්ඩු කරණේකට බැනලා වැඩක් නැහැ. ඒක නිකන් ඉල්ලගෙන කෑමක් වෙනවා. අපිට ආණ්ඩු කරන්න ඕනේ නැති නිසා නැත්නම් අපි ඌවටලා අපිට ආණ්ඩු කරන්න පුළුවන්. තේමාදාසක් නැහැ. ඒ නිසා මේ කරවචනසගේ දේශනේ කෙනෙක් මුවින් තව කෙනෙකුට යන්නේ දෙයක් ශ්‍රාවක ක්‍රමයට වැඩි පොත්පත් කියවන්න ගත්තොත් සෑහෙන්න පැටලෙනවා. හැබැයි නරකක් වෙන්නේ පස්සේ කල් ගිහිලා උරුගේ හැම ඇරලා පෙත්තු ගිහිලා හොද්දි ගෑරලා උනාට පස්සේ තේරෙන පටන් ගන්නවා කාපු කෑම. කොච්චර වටවලල් යන්න දෙයක් නැහැ නේ මේ නාය මෙහෙම අල්ලනවනට මේ මත දාලා අල්ලනවා වගේ එකක් තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ සහජයෙන්ම අධ්‍යාපනයේ හරහා වූ අධ්‍යාපන නැතුව අවබෝධ කිරීමේ ශක්තිය අපි ළඟ තියෙනවා. අධ්‍යාපනයේ හරහා ඒ දහස් ගානකට දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි දෙන්නේ පණිවිඩය නෙවෙයි පිටලැල්ල විතරයි. ආලවට්ටම විතරයි. ඒ සාරය එතන මැරලා යනවා. කිකුලගේ බඩ පලනකොටම තාරාවිගේ ආයෙ පිටර හදන ගතිය ඉවර වෙනවා. ඒ නිසා පුළුවන් නම් තාරාවි රකපන්. හැබැයි ඒක ඉතින් ඉඳලා ඉట్లా ඇවිල්ලා පිටර දාලා යනවා. ඇද්දිම දාන්නේ ඉතින් දවසට ඒක තමයි. ඒ සාමාන්‍ය පැය කිකිලියක පැය 24 නෙවෙයි 26කට එකයි ගන්න. ඒ නිසා දවස් 12කට 13 සැරයක් දවසක් පන්නනවා. ඉතින් මේ අකෝ මේ ඒ කියන්නේ ආලෝකයේ තියෙන කාලය හැටියට වෙන්නේ මේ අකෝ කරන්නේ ඉර නගින්න ඉස්සෙල්ලා ලයිට් දානවා. ඒකල ඉර වැතර පස්සේ ලයිට් දානවා. කිකිලිගේ ඇතුලේ බයොලොජිකල් ක්ලොක් එක අප්සෙට් වෙනවනේ. අප්සෙට් ගියාම වයිට් ලෙගෝන් කිකිලියක් දවස් 365 220ක් දාන්නේ විතර. උපරිමේ. අර යාර වගේ එකේ දාන්නේ 180යි. ඉතින් වැඩි කරන්න පුළුවන් ලයිට් දාව. ඒතකොට ලයිට් දානකොට ලැබෙන ලාභේ විතර පාඩුව විතරලින් අල්ලන්න පුළුවන් ද කියන තමයි ආර්ථික විදර්ශනය බලන්නේ. කීකිලිගේ සුභ සිද්ධියක්වත් කණේ කාගේ සුභ සිද්ධියක්වත් විතරේ පැත්තක්වත් තුන්න නැහැ. ඉතින් අපි වල ගණන් හදලා මම පාස්ෙච්චි එකේ. ඕගොල්ලෝ හිතන්නේ නැහැ. මේ පාස්ෙච්චි උන් මේ කුෂ්කර්මයේදී උගන්වනවා අපිට කීකිලිගෙන් අවුරුද්ද 300ට පයින් වැඩිම විතර ගන්න දාන්න මොකද්ද කරන්නේ? ඉතින් එකම ලී තමයි බඩපල්ලා ගන්න පුළුවන් නම් 365ක් ගන්න පුළුවන්. අධ්‍යාපනයේ උගන්වන්නේ මොයි මිරිකලා කාලා අන්තිමට කිකිලි මරණ එක තමයි නැත්නම් තාරාවි මරණ එක තමයි අපි ඉගෙනගෙන තියෙන එකයි පෘථිවි තල කප්පෙනවයි කියන්නේ. ඒකයි පරිසර දූෂණය කියන්නේ. ඒකයි මේ මානසික අසහන කියන්නේ. ඒකයි මේ කුඩු ගහනවයි කියන්නේ. මම ගියා පිළිකාර වලට ගියාට පස්සේ මේ මහත්තයා රංජන් මහත්තයා කියන මේක අක්බාර් බ්‍රදර්ස් කියලා තන්නේ මුස්ලිම් මිනිස්සෙක් හදලා තියෙන මුළු ස්පිරිතාලෙම තට්ටු හයක්. මාසයක් නඩත්තු කරන ලක්ෂ 50ක් යනවා. ඒ දෙන ප්‍රයිවට් කම්පැනිස් උත් වැඩි කරන්න ඇතුළු. කියලා මට වෙන්නන්ට අණ ගහන්න ගියා. ඊට පස්සේ මං කිව්වා මේ ලංකාවේ ජනගහනය 70ක් සිංහලයෝ 11ක් 12ක් Hindu මුස්ලිම් වගේ ඉන්නවා. පිළිකා රෝගීන්ගෙන් කියලා ගිහලා නේ මර ගහනක් වෙලාගේ. පිළිකා රෝගිය ප්‍රතිශතය කොහොමද කියලා. වැඩිමරියක් මුස්ලිම් කියවා. ඇයි හේතුව මුස්ලිම් මිනිස්සු නගර ජීවත් වෙන්නේ කිව්වා. පුදුම ආතතියක ඉන්නේ කිව්වා. කුඩු ගහන වැඩි ඒගොල්ල, පිළිකා වැඩි ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ල තව තවත් නගරයට කිට්ට වෙනවා. සිංහල මිනිස්සු පුළුවන් නම් ওই පැත්තකට ගිහිල්ලා ඊටම කරණ ඉන්න බැරිකමට කොළඹට වෙලා ඉන්නවා. ඉතින් කොළඹ නගර අධිපති මුස්ලිම් වෙලා තියෙනවා. මුදි වැඩි ගන්තා මුස්ලිම්. ඉතින් වැඩිම පිරිසක් පිළිකා හැදෙන්නේ ඇයිද? කුඩු කාර්යය ඇත්තයි. අපිටත් ඕනේ නම් ෆයිට්යක් දීලා මුස්ලිම් මිනිස්සු අයින් කළා පිළිකාටික ගන්න පුළුවන් අපිට. ආතතිතික ගන්න පුළුවන්. කුඩු ටික අපේ අතට ගන්න පුළුවන්. පිටරට ගිහිල්ලා අපේ දරුවන්ට වෙන්නේ ඒක තමයි. පිටරට තියෙන ඌව තමයි. ඉතින් ඒ නිසා කිකිලි මරන්නේ නැතුව, තාරාවි මරන්නේ නැතුව ලැබෙන පිටරේ කාලා ජීවත් වෙලා අපි මෙතනින් අපේ සාකච්ඡා නැත කරනවා. මට මතක නැති වුණා අද පැයේ තියෙන්නේ කියලා. ඒ තරම් සතිය සිය දිනාටම තෙරුවන් තරණයි.